අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙනවා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාච භික්ඛු ආපෝ ධාතු ආපෝ ධාතු සියා අච්ඡත්තං සියා බාහිරා යා අච්ඡත්තං පච්ඡත්තං ආපෝ ආපා ආපෝ ගතං උපාදින්නම් අජත්තං පඩවි ධාතු තීති සද්ධා සත්පුරුණිය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනතෙක් ඒ ਸਰවඥ වහන්සේ විසින් ච ධාතුරෝ යම් පුරිසෝ කියන එකේ ඒ මුලින්ම කියන පඩවි ධාතුව සම්බන්ධ කරගෙන ශක්ති ප්‍රමාණයෙන් එකෙන් ගන්න පුළුවන් අර්ථ ගන්න උත්සාහ කරා. ඉතින් ඒ පඨවි ධාතුව සම්බන්ධ කරගෙන විස්තර කරන විස්තරයම ඒ ඒ චරිත වලට ගැලපෙන විදිහට වගේ ඒ ආපෝ ධාතුව, තීජෝ ධාතුව, වායෝ ධාතුව සම්බන්ධ කරගෙන දිගට විස්තර වෙනවා. ඊට පස්සේ ඒ ධාතු එන්නතම් හතර මහා ධාතුන්ගෙන් භාවය ඇති බව පැනෙන ස්වභාවය භූතස්සෝපේ විතර කරලා කි අභූතස්සෝපේ ඒව නොපැනෙන බව ඒ වගේ අභාවය ආකාශ ධාතුවේ පෙන්නවා ඊට පස්සේ අරූපේ විඥාන ධාතුවෙන් පෙන්නවා ඉතින් අර උත්තාම ගොරෝසු තැන ඉඳලා තාමත් සියුම් තැනට ඒ මානසිකාර්ය යොමු කරවීමේ ක්‍රමයක් තියෙන අතර ඒ හැම එකක්ම කපලා කටලා විස්තර කරලා විසිතුරු කරලා බලනවා ඒ කියන හයේ පඩවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන එක කොච්චර කපල කොටලා බැලුවත් ඕක ඇතුලේ ආත්ම කියලා දෙයක් ඕක ඇතුලේ මම කියලා එකක් ඕක ඇතුලේ නමට ගැළපෙන මොනක්වත් නැහැ කියලා. ඉතින් ඒක නිසා ඒ සඳහා අපි පරිේශයෙන් ලක් කරන පඨවි ධාතුව වේවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආපෝ ධාතුව ඒක වේවා එහෙම නැත්නම් තීජෝ ධාතුව වේවා වායෝ ධාතුව වේවා ඒකේ බලන්නේ නැත්නම් ඒක ඉදිරිපත් කරගන්නේ ඒක නিত্য සුඛ සුභ වශයෙන් දකින්න නෙවෙයි නিত্য සුඛ සුභ වශයෙන් ගණ්ඩ හේතු වෙන්නා වූ මේ ධාතු අතරමහා ධාතු අරගෙන ඒක මුදුවට සමස්තය කඩලා එහෙම නැත්නම් ඒකේ තියෙන ඝනය බිඳලා ඒක කියන්නේ ඝන විනිභෝගය කියලා විදලා බලනවා ඒ ඇතුලේ හෝ ඒ පරිබාහිරෝ මේ ආත්මය කියන්න පුළුවන් දෙයක් හරයක් ඒකේ සාරයක් තියෙනවා කියලා. ඉතින් ඒවා කඩ කඩ කඩ කඩ බලන්න බලන්න බලන්න ඔක්කොටම යන තියෙන එකම තැනට තමයි මේකේ ඒ අපි හොයන දේ නෑ. ඒකට කියනවා අපි මැණික් හොයන කෙනෙක්. එහෙම නැත්නම් මුතු හොයන කෙනෙක්. කොට අසුචි ටිකක් හරි ගොම ටිකක් හරි බෙන්නුවොත් ගොල්ල බලන්න ඕක ඇති මැණිකක් කියලා කියන්නේ අන්තිම බිඳුව දක්වා මේක මේක මේක මේක බලන්න. ඒ කියන අටගඳ ගහන එක විතරයි සිද්ධ වෙන්නේ මොකක්වත් නැහැ. නමුත් මේ මනුස්සයාට ඒ වගේ ප්‍රත්‍යක්ෂ කරේ නැත්තම් අත ගාලා බැලුවේ නැත්නම් එයා හිතනවා මේකේ තියෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක නිසා අන්තිම බිද්දුව දක්වා කඩ කඩා බැලීම, කපා කොටා බැලීම, විභජ්‍ය වාදය ඉස්තලා මානව මනසට ඉදිරිපත් කරේ අපේ සර්වජන් වහන්සේ. ඒ ශස්ත්‍රීය වංශිකයේ වශයෙන් ඊට ඉස්සෙල්ලා මේ තියෙන දේවල් වලට වඳින බුදුර මේක ਸਰවධාරී කෙනෙක් විසින් මවන ලද්දක්. ඒක උඹේ සැප පිණිසයි මවලා තියෙන්නේ කියලා ඒකට ගෞරව කරලා පරිභෝග කරන අදහස මිස ඒක විමසා බලන විනිවිද බලන ගතියක් තිබිලා නැහැ. ඒ හේතුව තමන් පටන් අරගෙනම තියෙන්නේ නැත්තම් චින්තනයේ පටන් අරන්ම තියෙන්නේ මිනිස්සයා කියන එක නා කවුරු හරි නිර්මාණය කරලා කියන. ඒකට නිර්මාපකයා උසස් වෙනවා නිර්මාණේ පහත් වෙනවා. ඒ නිසා නිර්මාණයට කවදාකවත් නිර්මාපකයා කෙරේ හැරෙන්නත් බෑ නිර්මාපකයා විග්‍රහ කරලා බලන්නත් බෑ කියන මානසිකත්වයක් තිබිලා තියෙනවා. ඉතින් මේ මානසිකත්වය තුල පවා මේ අකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන දක්වම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක සේරම සමාධියෙන් ස්පර්ශ කරලා තියෙනවා. මුත් තාමත් ඉන්නේ මේ සියල්ලම දෙවියන් විසින් මවන ලද්දක්. මට ඔච්චරක් යන්න පුළුවන්. මට මර ජීවත් වෙන තාක්කල් කවදාකවත් ඒ නිර්මාපකය බලන්න බෑ. නිර්මා මම නිර්මා නිර්මිතයක් නිසා. ඉතින් ඒ ඒ හීනමානය මුළු ධම්මදිය පුරාම තිබිලා තියෙනවා. මේකට ඉංගියක් වගේ තියෙන බුද්ධත්ව ජාතකයේ බෝසත් වහන්සේ නමක් විදිහට අම්මා කියනවා ඕම හිටියට රජකම කරන්න ඔක්කත් මොනම වටනා නිලයක් දරන්න බෑ කැලේට ගිහිල්ලා ඒ කළ යුතු බණ භාවනා කරලා ඉන්න ඕනේ ආපහු ගමට. ආවට පස්සේ තමයි අපේ කුලයට ගැළපෙන රැකියාවක් ඒ කියන්නේ බ්‍රාහ්මණ পদවියක් ලැබෙන්නේ කියලා ඒක හරියට කියනවා. දැන් යුනිවර්සිටි එකට ගිහලා එක්ක ඩිප්ලෝමා එකක් කරලා වරේ නැත්නම් BS එකක් කරලා නැත්නම් MS එකක් කරලා නැත්නම් PhD එකක් කරලා වරේ නැත්නම් ජොබ් එකක් ගන්න බෑ. කියලා මෙයාට ගින්දර ටිකක් දීලා කියනවා මේ අග්නි පූජාව කරන්න විතරම කියලා කැලේ ඉන්නේ. ඉතින් මෙයා බොහොම ගෞරවයෙන් Hindu නැත්නම් බ්‍රාහ්මණ ආගමට කොට දිවුනේ තියෙන කෙනෙක් වශයෙන් ගිහිල්ලා ඉන්න ගමන් එයාට හිතෙනවා ඉගිනි දෙයයන්ට මේ අශ්වමේධ පූජාවක් නැත්නම් ගවයේ අශ්වමේධ කියලා කියන අශ්වයාමේගේ ගවයේ පූජා කරන්න ඒ කියන්නේ ගිනි දෙයයන් පුදන්න හිතෙනට එයා බොහොම අමාරුවෙන් ගිහිල්ලා ගාකල් තපස්සා කරලා මිනිසුන්ගේ ප්‍රසාදයෙන් හම්බෙච්ච දේ ගවයේ කුපය ගන්නවා කුපයගෙන පූජාවට සූදානම් කරනකොට තාමත්ම නොවිය යුතු අකරතැබ්බයක් සිද්ධ වෙනවා ගින්දර නැතුව යනවා. ගින්දර ඔක්කොම නිවිලා. ඔය මුළු කැලේ ඉන්නකොට පැය 24 ගින්දර පවත්නවා කියන එක ඉතාමත්ම දුෂ්කර කාරණාවක්. ඉතින් හුඟක් වෙලාට කරන්නේ මහා ලොකු කොටයකට ගිනි බිඳලා ඔහේ පත්විවි තියෙන දානවා. පුළු පුළුවන් වෙලාවේ ඒකට ගිහිල්ලා දර දානවා. ඉතින් ඒ තපස්ස වගේම දෙයක්. එහෙනම් භාවනාවක් වගේ දෙයක් තමයි ගින්දර ටික අරසා වෙනවා. ඒක තමයි දෙයියෝ. එතන පුදාන්නේ. ඔය ස්කවුටින් වලට ගියාම ගිනිමල පූජා වගේ. ඉතින් පස්සේ ඒ තරුණයා ගමට යනවා. ඒ අකමැත්තෙන් ගින්දර හොයන්නේ. ඉතින් ගින්දරක් දැන් කාලේ වගේ ගිනි පිටියක් හරි ලයිටර් ඉව මොනක්වත් නැහැ. මුඛකින් හරි ගිනි පුළඟක් අරගෙන ඉන්න ඕනේ. ඉතින් ගොඩක් කල්යම්. ඊළඟට තමන් හිතෝ අසුපෝට එනකොට අර හරක මරලා අවරු ඇවිල්ලා අන්තට්ටුවයි වලිගයන් විතරක් ඉතුරුලා තියෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා දැන් මේක මේ අකරදැබ්බ දෙකයි දැන් දාලා ගින්දර නැතුණා ගින්දර හොයන්නේ මම. ඇවිල්ලා බලනකොට හරකගේ වලිගේ යන් දෙක විතරයි තියෙන්නේ. මම කල්පනා කරනවා මේ මේ මං අදහන දෙයියෝ තමන්න මේ පූජා කරන්න කියන අපෝ හරකවත් බලා ගන්න බැරි එකෙක්ද කියලා. දැන් ඉතුරු කරලා තියෙන වලිගේ අන් දෙකයි විතරයි තියෙන්නේ. දැන් යාට පූජා කරන්න ආවේ මේ. ඒ තරම් දෙවි කෙනෙක්ද කියලා සාප කරනවා. බුදුදත්ත ජාතකයේදීම සාප දක්වු දෙලා නැහැ. ඒකල කියනවා මේක නිර්මාපක යනවා. මේක මවල තියෙන හාක් ඔක්කොම දුක නම් මේකට කියන්න ඕන නිර්මාපකය කියලා නෙවෙයි විනාශකයයි කියලා. ලෝකෙ මොකද්ද සැපට පිණිසම වල තියෙන්නේ? සියල්ල දුක පිස්පාලා තියෙන විනාශකය මහා විනාශකය කියලා මේ ਸਰබදාරි කියන බ්‍රහ්ම පදාර්ථයේ දොස් කිය. ඉතින් මෙතන දැන් ඒ අදහස එතකොට තාම ප්‍රත්‍යක්ෂණය වෙලා නැහැ අදහසක් විතරයි. දැන් මෙතන මේ පුක්කු සාතික විශ්ල කරලා දෙන්න ඕනේ කවුරුත් වගේ හිතනවා මේකේ ඇතුළත තියෙන ජීවාත්මය කියලා එකක්. ඒ ජීවාත්මේ සම්බන්ධ වෙන පරමාත්මයත් එක්ක ඒ පරමාත්මය තමයි මේ ජීවාත්මය මෙහෙවන්නේ ඒක නිසා අපිට එකයි කරන්න පුළුවන් ඉන්නේ පරමාත්මය සතුටු කරන එක විතරයි ඒක තමයි මේ ගිනි දේවී පූජාව කියලා කියන්නේ මොනතරම් බ්‍රහ්ම පදාර්ථේ පූජා කරනවා කියලා කියන්නේ ඒ නිසා ඇතුළත පරමාත්මය කියලා එකක් තියෙනවා බාහිරේ ඒක මවන ලද ජීව ඇතුළත වෙන ජීවාත්මය කියලා එකක් පරමාත්මය කියන්නේ පරමාත්මයට ජීවාත්මය සම්බන්ධ වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. ඉතින් ඒක සඳහා අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ඒ බ්‍රහ්මයා අදහන ආගමේ තියෙන්නේ මම දන්නේ මම දන්න ප්‍රමාණය හැටියට. මුස්ලිම් බ්‍රාහ්මණ ආගමික ඇත්ත ඉන්නවනම් මෛත්‍රික තරහ වෙන්න ඉන්න පුළුවන් මම මේ පටු දැනුමින් කතා කරනවා කියලා. ඉතින් ඒක නිසා මේ ඇතුලේ තියෙන ජීවාත්මේ නිට්ටරෝම දෙවියන් වහන්සේ කෙරේ ගෞරවේ නිට්ටරෝම යටහත් පහත්ව ගත කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සයා නිට්ටරම ඉන්නේ මේ දුකෙන් බයෙන් යටහත් පහත්ව මේ සංකර තනි වචන බයනවා. ඒ සඳහා මේ බය වෙන ජීවාත්මයක් ඇතුළත තියෙනවද කියලා බලන්න නම් අපේ මේ ශරීරයේ කියන පටවියාපෝ තේජෝ කපල කපල කොට කොටලා බලන්න ඕනේ මේක ඇතුලේ තියෙනවද කියලා. ඒක තමයි මේ විභජ්‍යවාදී කියලා කියන්නේ. ඒකට කියනවා රිඩක්ෂනිස්ට් රිඩක්ෂනිස්ට් සිස්ටම් කියලා. කපල කපල කොටලා බලන මේක ඔය කියන දේ අපි ආශාවෙන් රැකගෙන කරඬුවක තියලා වැඳගෙන හිටියට ඔක ඇත්තටම කියනවාද කියලා බලන්න. ඒක ඔය මේ ඉස්සර ඉඳලම සම්නම් රජවරු උත්සාහ කළා කියනවා බලන්න. නමුත් ඒගොල්ලෝ අර පුරোহিতයට හැංගිලා ගිහිල්ලා නැහැ. බල්ලා කියනවා මිනිස්සෙක් කපලා. ඒකට නික්මිනවද කියලා ආත්මය කියන එකක්. මිනිසෙක් මැරෙනකොට ආත්මය කියන එක නික්මනවාද කියලා සීමා තත්ත්වයකටදී එහෙම නැත්නම් මේ කුණු වෙච්ච මස් ටිකක් බෝතලයකට දාපුවාම ඕක ඇතුලේ පණුව මැස්සෝ ඉබේ පහළ වෙනවාද කියලා. ඒක තමයි මෑත කාලේ කරපු පරිශන. මේ රජවරු කරපු වැඩ. ඉතින් ඔක්කොම තියෙන්නේ ඒක තියනවා කියන අදහසෙන්. මේක මේ ආපෝ ධාතුව ගත්තත් ඒ ආපෝ ධාතුව පුළුවන් තරම් මූණට මූණ දාලා බලලා බලනවා කියන්නේ කොහොයාගෙන යනවා කියන එක නෙවෙයි. මතු වෙන වෙලාවේ බලලා කියන්න කියනවා. ඒක තුල එහෙම ආත්මයයි කිය හැකි, සාරයයි කිය හැකි, හරපද්ධතිය කිය හැකි යමක් කියනවා කියනවා. ඉතින් අපි පඨවි ධාතුව අවබෝධ කරගන්න උත්සාහ කළ නිසා ඒක පඨවි ධාතුවට සාපේක්ෂව ආපෝ ධාතුව යෝගාවචරයට උගන්වන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ අලු අකුඩු ටිකක් අග්ගලාකුළු ටිකක් නම් අපි දන්නවා ඒක හැඩයකට ගන්න බෑ ඒ කුඩු විසිරෙනවා. හැබැයි තනම් බැදි පිටි කුඩු. මේක පිටු කරන්න නම් ඒකට පැණි ටිකක් දාන්න ඕනේ. ඒකට වතුර උනා දන්තම් ගම් ටිකක් දාන්න ඕනේ. අපි කරන්නේ පැණි දාන එක. පැණි දැම්මට පස්සේ ඒක පිටු කරන්න පුළුවන්. ඒකේ අලුව කැලි කපන්න පුළුවන්. ඒ වේලිච්ච කුඩු එකට ආබන්ධනය කරලා තියෙන අර දාන පැණි ටික. ඒ නිසා පඩවි ධාතුව ගැන කියනකොට කක්කලං හරිගතන් කියනවා වගේ ආපෝ ධාතුව ගැන කියනකොට මේවා බන්ධනය කරන ගතියක් තියෙනවා. ආබන්ධන ලක්ෂණය කියලා කියනවා. ඒ පැණි වැඩි වුණොත් වැగిරෙනවා පග්ඝන ලක්ෂණය කියලා කියනවා. පැණි මදි වුණොත් අග්ගලා ගෙඩිය තද වෙලා හපන්න බැරි තරම් ඝන වෙනවා. පැණි වැඩි වුණොත් වැක්කෙනවා. ඉතින් මේ ආපෝ ධාතුවේ තියෙන්නේ මේ පඨවි ධාතුව විසිරී යනෝදී බන්ධනය කරලා තියන්නේ. අපි මේ ඇඟිල්ල ගත්තොත් ඇඟිල්ල තියෙන පටවි ධාතුව විසිරී යනෝදී බන්ධනය කරලා තියාගෙන ඉන්නේ ඒකේ තියෙන ආපෝ ගතිය. ඒක හරියට මීමැසි මීමැසි පොදියක් එකතු වෙලා ඉන්නවා. අපි මීමැසි පොදිය ඇවිස්සොත් උන් හැසිරෙන්නේ ඒක ප්‍රමාණයක් ඇතුළේ ඉන් එහාට විසිරෙන්නේ නැහැ. ඒ වාගේ ආපෝ ධාතුව තියෙනකොට පඨවි ධාතුව විශ්ිලා යන්නේ නැහැ ඒගොල්ලෝ බැඳලා තියාගෙන ගතිය තියෙනවා. ඉතින් ඒක සමහරලාට භාවනා කරනකොට තමන්ට තේරෙනවා මේ නහය වටේට නලියන ගතියක් ඇති වෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් නිකන් දත් ගලවනකොට ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම මේ පැත්ත බර වෙලා වගේ තේරෙන්නේ. අන්න ඒ වගේ නාහය අග දෙපැත්තේ ඇස්ක වෙනිවල ඇඟිලි තුඩු වල කන්සිලු වල වගේ තැන්වල නිකන් නලියෙන් නලියෙන් නලියෙන් ගතු පේනවා. ඒ අර පටවි ධාතු කොටස් ආපෝ ධාතුවෙන් අල්ලගෙන තියාගෙන ඉන්නවා. ඒකේ විසිරී යා නොදී බන්ධනය කරලා තියාගෙන. ඉතින් ඒ දැනෙන හැම වෙලාවෙම දුරට ඒක දිහා බලන්න කියලා කියනවා. මේ ආපෝ ධාතුව මේ විදිහට මගේ ශරීරය ඇතුළත නාහය කට ප්‍රදේශයේ ඕන නලියන ගතිය තේරෙනවා. එහෙම නැත්නම් නියසිලි වල තේරෙනවා. එහෙම නැත්නම් කන්සිල වල පේනවා. නැත්නම් ඇස්ට්‍රිබින වල තේනවා. ඉතින් මේ පටවි ධාතුවේ මේ කෘත්‍යය නාබන්ධන කෘත්‍යය බාහිර පටවි ධාතුවේ තියෙනවා. ඒතකොට බාහිර පටවි ධාතුවේ මම ආත්මයක් දකින්නේ ඒක ඕන කෙනෙකුට කපලා කොටලා විසඳන්න පුළුවන්. නමුත් අර ඇතුළත වැටෙන වෙලාවේ මේ කියන ආබන්ධන ලක්ෂණයේ ආබන්ධන ලක්ෂණයද මම කියන්නේ. මේ ආබන්ධන ලක්ෂණයද ආත්මය කියලා කියන්නේ. එතකොට කියනවා රූප අපෝ රූප කොටස් ආත්මය කියලා වැටද ගණ්ඩ ගණ්ඩ ගැලපෙනවා කියලා. එනිසා රූපේ අත්තං රූපේ මඤ්ඤති රූපයේහි ඒ නලියන ගතියෙහි ආත්මය කියන එකක් තියෙනවා. නැත්නම් මේ නලියන ගතියෙන් ආත්මය මත වෙනවා. නැත්නම් මේ ඒක ඇතුලේ නලියන ගතිය ඇතුලේ කියලා ඒ එක ධාතුවක් ගත්තාම පට වේවා ආපෝ වේවා තීජෝ වේවා වායෝ වේවා ඒ ධාතුව අජත්ත කොට තැවගෙන අපි රූපං අත්තාති පඤ්ඤති රූපේ ආත්මය කියන්නේ ආපෝ ගතියයි ආබන්දන ගතියයි නමුත් ඒක අපිට ඒක ඔප්පු කරන්න බෑ මොකද බාහිරත් ආපෝ ධාතු ওই ටිකමයි කරන්නේ එතකොට ඒකේ ආත්මයක් නැහැ. ඒ දෙන භෞතික විද්‍යාත්මකව ආබන්ධන ලක්ෂණයක්. එතකොට ඒක රූපයෙහිද තියෙන්නේ රූපයෙන්ද තියෙන්නේ නැත්නම් ඒ ඒ නලියන ගතියෙන්ද ආත්මය හටගන්නේ එහෙම නැත්නම් රූපය තුළ ආත්මය තියෙනවද කියලා හතර ආකාරයකට මේ එක ධාතුවක් කොටු කරුවොත් ඒ කොටු කරපු එක තුල අවිද්‍යාව හතර ආකාරයකට පිළිගන්න පුළුවන්. ඒ හතර ආකාරයේ පිළිහියට පස්සේ ඒක නිදර්ශනයෙන් පෙන්නනවා රූපේ ආත්මය කියලා යම් කිසි කෙනෙක් ගන්නවා මේ අපි ගත්තේ ආපෝ ධාතුව ආවෝ ධාතු රූපේ ආත්මය කියලා ගත්තොත් එයා හරියට පහන් දැල්ලයි ආලෝකයයි දෙක වෙන් කරගන්න බැරි කෙනෙක් වගේ. දැල්ල කියන්නේ ආලෝකය, ආලෝකය කියන්නේ දැල්ල කියලා. නමුත් ඒක එළියට ගියාට පස්සේ අපි පේනවා පහන් දැල්ල තිබිලා ආලෝකයත් එක්ක තා සමීප සම්බන්ධයක් වුණාට ඒ දෙක දෙකක්. පහන් ළඟයි ආලෝකය දුරයි කියලා අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් මේ මේ ආපෝ ධාතුවේ තියෙන මේ ආබන්ධන ලක්ෂණේ කවුරු හරි අපි හිතමු භවනා කරනට අත්දැක්කයි කියලා. ඒක තියෙන්නේ අජත්ත ආපෝ ධාතුවේ. ඒක හිතන්න පුළුවන් මේ රූපයෙහි මේ ආපෝ රූපයෙහි ආත්මෙ පිටලා තියෙනවා කියලා. ඉතින් ඒකට විශේෂයෙන්ම මහායාන පොත්වල නැත්නම් මේක තේරවාදී සඳහන් කරලා තියෙනවා මලක් සහ සුවඳ දෙක එකයි කියලා වාර ගන්නවා වගේ. මලෙහි සුවඳ තියෙනවා. මලයි සුවඳයි දෙකම එකයි කියලා බාර ගන්නවා වගේ මේකේ ගුණය අරකට හේතු කරලා තමයි අපිට මේ ආපෝ ධාතුවේ ආත්මයක් කියනවා කියලා පැටලව ගන්න වෙන්නේ. එහෙම නැත්නම් ආපෝ ධාතුවෙන් ආත්මය හට ගන්නවා කියලා. ඒකට කියනවා ගහයි හේවනල්ලයි දෙක පැටලව ගත්ත කෙනෙක් වගේ ගහෙන් තමයි හේවනල්ල හැදෙන්නේ. ගහ කියන්නේ එකක් හේවනල්ල කියන්නේ එකක්. මේ දෙක වෙන් කරලා දැනගන්න අපිට අවිද්‍යාව හට ගන්න පුළුවන් ආපෝ ධාතුව පදනම් කරගෙන ඔය කියන තුන්වෙනි ආකාරයට පුළුවන්. නැත්නම් ආපෝ ධාතු වෙහි ආත්මය තියෙනවා කියන එක කණ්ඩුවක් ඇතුළේ තැම්පත් කරලා තියෙන මණිකකට සමාන කරනවා. කණ්ඩුවයි මණිකයි එකයි. ආන්නේ විදිහට මේ Taman භාවනාවේදී යම් වෙලාවක මේ ආබන්ධ ලක්ෂණේ දැක්කා නම් නැත්නම් පග්ගරණ කියලා කියන්නේ වැగిරෙන ගතිය ඉඳපු ගාම උගුරේ කෙල ඇවිල්ලා කට් කැස්සෙන වෙලාවක් එනවා. සමහරලාට කඳුළු ගලන වෙලාවක් එනවා. සමහරට කෙල ගලන වෙලාවක් එනවා. සමහරට දාඩිය ගන්න වෙලාවක් එනවා. එක එක එක එක මේ නව දොරෙන් වැగిරෙන ගතිය අපිට වැටෙනවා. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ කැස්සක් හෝ කඳුලක් හෝ කංකරඬු හෝ කඳුළු එනකොට ඒක මගේ කැස්ස කියලා ගන්න ගැටියක් තියෙනවා. මගේ හෙම්බිසාව කියා ගන්න ගතියක් තියෙනවා. මගේ කඳුළු කියා ගන්න ගතියක් තියෙනවා. නමුත් මේ වාතාවරණය ආපුවාම ඒ වැකිරෙන ගතිය මේ මගේ එකක් නෙමෙයි ඇති. ඒ බුරුමෙන් දැච්චි ඒ බංග්ලාදේශ වලින් ආපු අයවසල හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ මට සමහර වෙලාවල් වලට මේ ඉඳගෙන ඉන්නකොට පුදුමාකාර මූත්‍රා බරක් දාඩිය වැකිරෙන ගතියක් තියෙනවා. ඉතින් මම මේ කල්පනා කරලා බලනවා ඉඳගත්තාම විතරද බට මේක තියෙන්නේ කියලා. නෑ ඉඳගත්තාම තමයි මම දන්නේ ඒක. අනික් වෙලාවටත් තියෙනවා. ඒක නිසා ඒ දැනීම මට කරදරයක්. ඉඳගෙන ඉන්නකොට මට මොහොතක් බරක් දැනෙන්නේ කරදරයක්. මට ඉඳගෙන ඉන්නකොට ඩාඩි දාන්නේ කරදරයක්. ඉතින් ඒ බුදුම ස්වාමීන් වහන්සේ ලොකු පඬිස්සන් සිටියේ නෑ. නායක ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කිව්වා වතුරු වීදුරුවකට නැත්නම් වීදුරුවක් ඇතුළට අයිස් ටිකක් දාලා උන්ටට වහලා තියන්නේ කිව්වා. ඒකෙත් මේ ඇතුලේ සීතල වෙනකොට පිටින් තියෙන දෙතමනේ වීදුරුවේ වටේට ජල වාෂ්ප මෙදෙනවා. ඒක මේ අයිස් වල තියෙන සුවිශේෂ ගුණයක් නෙවෙයි එළියේ තියෙන ජල වාෂ්පුණක් ඝනීභවණේ වෙනවා. ඒක ජලයේ ඇති. ඒක මම හිතනවා මේ කහන කැස්ස මගේ කැස්ස කියලා. ඒ උගුරට ඒ වගේ සෙම ටිකක් ආවම කහිනවා. දාඩිය වැඩි වෙච්චාම වැగిරෙනවා. කඳුළු වැగిරෙනවා. මුත්‍රා වැగిරෙනවා. ඒ වැగిරෙන ගැතිය අන්තිමට මට මුත්‍රා ටිකක් ගියයි කියලා වස්ස විලිලෙච්චයි. මුත්‍රා දන්නේ එහෙම විලිලෙච්ච වෙන්න ඕන ගැතිය. මේ මුත්‍රා වල හැටි ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ මුත්‍රා නාට්‍ය වලට කියන්නේ මූත්‍රා නාට්‍ය කියලා. ඉතින් මේ මූත්‍රා වල නාට්‍ය උච්චරයි. හැබැයි ඒක මම ලැජ්ජාවට ගන්නවා. මම ඒක පිළිකුලට ගන්නවා. ඒ මොකද ඒක මගේ ගුණයක් කියලා. ඔය පුංචි දරුවෝ ඒක නංගන්නේ පොඩි දරුවෝ ඒ හිටගෙනත් කරනවා ඉඳගෙනත් කරනවා පොඩි කොල්ලෙක් මේ චූ කරන එක ලස්සන ස්ටැචු එකක් හදලා තියෙනවා. රූපත් තියෙනවා. පෙට්‍රල් ජෙට් වල ගහලා තියෙනවා ඒක. පම්ප් කරන හැටි. ඌට ගානක් නැහැ. ලොක් කෙනෙකුට එයා එකෙන් කොච්චර ආත්මයක්ම ගන්න තියනවද? කොච්චරක් එකේ ලැජ්ජාවට ගන්නවද? අපේ හිටියා ගණන්සර් කෙනෙක්. හරිම දරයි. එයා කතෝලික ඉතින් ඇවිල්ලා අපට දානවා ඒකට ගහලම තමයි පටන් ගන්න. ආපු ගමන්ම ගහන. ඒ ගණන් දන්න කට්ටිය ඉස්සරහ බේලියට එන්න ඕනේ. අතදි ගන්න හරියේ මොනවාරි කියලා ගහලා තමයි පටන් අරගන්න. ටිකක් බීලා ඉන්නේ පන්තියේ. ඒ වගේ මට ඕගොල්ලන් නිඳා කරන්න ඕනේ මම බුද්ධ ආගමේ නෙවෙයි. මම කතෝලික ආගමේ. මට ඕගොල්ලෝ හිතන ජීව නිවනක් විමුක්තියක් මට තේරෙන්නේ මට තේරෙන එකක් තියෙනවා ඒ මොකද්ද චූ කරන්න ඕනලා චූ කරන්න වැසිකිලියක් හම්බුනොත් ඒක මට නිවන වගේ කිව්වා කක්ක කරන්න ඕනලා කක්ක කරන්න වැසිකිලියක් හම්බුනොත් එච්චර නිවනක් මම දැකලා නැහැ ඒ දෙක නම් මම පිළිගන්නවා කොහේ එතකොට අපතවගේ පින් වෙනකොට ලොකු සනීපයක් දැනෙනවා ඉන්නේ යාට මට අධ්‍යාත්මයක් නැහැ කියලා ඒක අපි දන්නවා ඒ මොකද මේ මුත්‍රා බර වෙනකොට ඒක ආත්මයක් කරගත්තොත් පුදුමාකාර වෙහසක් ඊට පස්සේ. ඒක සුදුසු තැනක් නොලැබුණොත්. නමුත් දැකලා තියෙන කුරුල්ල පියාඹන ගමන් චෙක් ගාලා දාලා යනවා. කුරුල්ලගේ තමයි අඩුම උද මාර්ගයක් සහ මුත්‍ර මාර්ගයක් දෙක එකට යන්නේ ජම්බාලියෙන් පිට වෙන්නේ. මොකද ඒක තියාගෙන උට පියාඹන්න බෑ. යන ගමන් දාගෙන යන්නේ. ඒ නිසා වැඩි කිරිවල ප්‍රශ්නයක් කුරුල්ලන්ට නැහැ. අපිට තියෙනවා ඒ මොකද මේ මේ ආපෝ ධාතුව මතින් අපිට ගොඩක් මේක තමයි වග කියන්න ඕනේ මේ මගේ ආපෝ ධාතුව මගේ කැස්ස මගේ ඉම්බ්‍රිසාව මගේ කියලා පටන් අරගන්න. ඉතින් ඒක බාහිරේ බැලුවොත් ඇතුලේ තියෙන ආපෝ ධාතුවේ ක්‍රියාකාරකම එහෙමම බාහිරේ තියෙනවා. මම වුණත් ඒ බාහිරේ ජලය ගණීපවනේ වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මගේ නෙවෙයි නිසා. ඒ නිසා යම් ආපෝ කොටසක් තියෙනවා. මගේ කියාගන්න අන්න ඒකෙන් තමයි දුක එන්නේ. බාහිරේ තියෙන ආපෝ ධාතුවේ දුක එන්නේ ඒක ධර්මතාවයක් නියෝජනය කරනවා. ඒකට කියනවා න්‍යාය ධර්ම. න්‍යාය ධර්මයක් නියෝජනය කරන ආපෝ ධාතුවේ තියෙන ආබන්ධන ලක්ෂණය. ඇතුලේ තිබ්බත් ආබන්ධන ලක්ෂණය, පිටිතිබ්බත් ආබන්ධන ලක්ෂණය. ඇතුලේ තිබුණත් පග්ගරණ ලක්ෂණය, පිටිතිබුණත් පග්ගරණ ලක්ෂණය. එක්ක පිටු කරනවා එක්ක වැగిරෙනවා. ඉතින් ඒ Taman ඇතුලේ භාවනා කරනකොට සක්මන් කරනකොට අපි වතුර ගොඩක් පෑගෙනවා. නැත්නම් කනකොළවල තියෙන පිණි පෑගෙනවා. එතකොටම අපිට ඒ දැනෙනවනේ ඒකේ මේ ඝණයකට වැඩි ද්‍රවයක් කියලා. අන්න ඒ වැටෙනකොටම අපේ මනස ඒක පිළිබඳව নানা ආකාර කතන්දර ගොතනවානේ. සීතල වැටෙනකොට, ජලයේ වැදෙනකොට নানা ප්‍රකාර කතන්දර ගොතනවා. ඒ මොකද මගේ ඒ ජල බිඳුව මගේ වෙලා, ඒක මගේ ගෑවිලා. ඊට පස්සේ ඕකේ හිඹිසා වෙන්න පුළුවන්, ඕකේ විස බීජ එන්න පුළුවන්, ගොඩක් දේවල් තියෙනවා. බාහිරේ තියෙනවගෙන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක නිසා පේනවා අජත්ත ආපෝ ධාතු, බහිද්ධා ආපෝ ධාතු, ආපෝ ධාතු රේවේසා. බාහිරේ තියෙනවනම් යම් ආබන්ධන පරිපක්කන ලක්ෂණය ඇතුළත තියෙනවනම් ආබන්ධන පකර ලක්ෂණ දෙකම උතු ආපෝ ධාතු පමණයි හැබැයි මගේ කියාගත්ත කොටසෙන් තමයි දුකේ ඒ නිසා ඒ දුක බේද හේතු වෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අස්පනා පිට පේන ආපෝ ගතිය ආබන්ධන ගතිය හෝ පග්ගන්න ගතිය එනකොට ඒක හොඳට බලන්න කියලා කියනවා ඒක මේ එළියේදී මේ විකාර කරාට මට ප්‍රශ්නයක් වෙන්නේ ඒ කොටස මගේ කියාගත්ත කොටස විතරයි මේ මට කරදර කරන්නේ ඒ නිසා පාපෝ ධාතුව දන්නේ නැහැ එයා ක්‍රියාත්මක වෙන්නේ පිටද ඇතුළතද කියලා. එයා ක්‍රියාත්මක වෙන්නේ ස්ත්‍රියවත්ද පුරුෂයත්ද කියලා ආපෝ ධාතුව දන්නේ එයායි දකි ඉච්චමයි. ඉතින් ඒ ආපෝ ධාතුව පිළිබඳව අජත්ත සලකා බැලීමක් කියන්නේ සර්වඥානික ශාසනය විතරයි. බහිද්දා එක තමයි හයිඩ්‍රොලොජි කියන්නේ. ඒ පුදුමාකාර තොරතුරුයක් තියෙනවා. ඒ තොරතුරු කොච්චර විචිත්‍රද කියනවනම් මේ ජලයේ කතාව ඒ කෙනෙකුට භාවනා කරන්නවත් වෙලාවක් නැහැ. Taman ආධ්‍යාත්මික ආපෝ ධාතුව බලන්න වෙලාවක් නැහැ. ඒ තරම් බාහිරේ ආපෝ ධාතුව පිළිබඳ පරිශීලනය. ඉතින් ඒ දෙකටම යොදන්නේ එකම ටූල් එක. ඒක පුංචි කරලා ඒක ಗುಣ බලන එක. නමුත් කවදාකවත් විද්‍යාව ඇතුළට දාගන්නේ නැහැ. විද්‍යාව හැම වෙලාවෙම බහිද්දා. බාහිරවර්ති. එහෙම නැත්නම් එක්ස්ට්‍රෝවර්ට්. බුදුජානනාංශී ආපෝ ධාතු ඇතුළට දාලා ඒ ඇතුළට දාවට පස්සේ වැටෙන මේ පැගිරෙන ගතිය, පව පිටු කරන ගතිය දැකලා මෙන්න මේක තමයි ආපෝ ධාතුව කියන්නේ කොච්චරද කියන එක පටවි ධාතුවෙන් වෙන් වෙන හැටි බලන්න කියනවා. පටවි ධාතුව තියෙන්නේ බර ගති, සැහැල්ලු ගති, මෙලෙක් ගති, තද ගති, සුමුදු ගති, ගොරෝසු ගති. ආපෝ ධාතුවේ තියෙන්නේ වැగిරෙන ගතිය සහ පිටුවන ගතිය. ඒ නිසා ආපෝ ධාතුව ආවොහම ධාතු ගණන් යන්න එපා. ඒක හරියට වෙන කරනවා නම් ආපෝ ධාතුව. පටවි නෙවෙයි. ඒ ආපෝ ධාතුව එළියෙත් ඔච්චරමයි ඇතුළෙත් ඔච්චරමයි. හැබැයි මට ඇතුළේ ආවට පස්සේ ඒකට මම වග වෙන්න ඕනේ කියලා මම වග කියන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමම දුකක් බාටපත් වෙනවා. කොයි වෙලාවක හෝ මේ ඇතුලේ තියෙන පටවි ආපෝ ධාතුවත් බහිද්දා තියෙන ආපෝ ධාතුවත් දෙකම එකයි කිව්වනම් ඊට පස්සේ ආපෝ ධාතුවෙන් දුකක් මට එන්නේ නැහැ. අන්නේ ඒ සීමාව අපිට තේරෙනවා. ඒ සීමාව ලොකු වෙන්න ලොකු වෙන්න මගේ කියා ගන්න දේවල් අපේ කියන දේවල් ලොකු වෙන්න ලොකු වෙන්න රණ්ඩු සරුවල් යනවා. එතකොට බුදුජනස ඉන්න කාලෙම ඒ සාක්‍ය කෝලිය දෙවන්තේ ඒ රෝගිනී නදී වතුර අල්ලගෙන මරාගත්තා. නැසෙ කොච්චර දෝ කිව්වා වතුරට වැඩි ලේ ඝනකම් වැඩි. ඒ වතුර වෙනුවෙන් ලේ හලන්න එපයි කියලා. බලක් ගන්න බෑ. ඒ ජලයට රණ්ඩු. ඉතින් ඒ ආපෝ ගතිය ලොකු වෙන්න ලොකු වෙන්න රෝහිණී නැති ගැන පැකීමක් නොකරන අපට ඒක නිකන් තොරණක අදින චිත්‍රයක් විතරයි. අපිට වැඩක් නැහැ. අපිට රෝහිණී නැති අදාළ නැහැ. අපි ගෙදර වත් ඉඩමට අල්ලපු ගෙදර පුණු කාම හැරෙගොත් ඔන්න නඩු. තොපේ වතුර අපේ ඉඩමට හරවන්න එපා. ඉතින් ආනව වතුර අහදේ යන්නද කියලා. ඒක උඹල බලා ගන්නilla අපේ ඉඩමට ගන්න අපේ ඉඩ හොත පළුවට ලක් වෙනවා. ඉතින් මේ මගේ කියන ප්‍රදේශෙ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ඒ ප්‍රදේශ ඔක්කොම අපකොටස් පටවි කොටස් වීම Tamanට දුක පිණිස හිතනවා. නමුත් මේ ආපෝ ධාතුව එහෙම ඇතුළත පිටට ભેදයක් ප්‍රകൃතියේ නැහැ. ප්‍රകൃතියේ ආපෝ ධාතුව දන්නේ මේ කවුදෝ මාව බදාගෙන ඉන්නවයි කියලා. කවුදෝ මාව අල්ලගෙන මේ මගේ කියාගෙන ඉන්නවයි කියලා එයාගේ හැසිරීම ඇතුළත පිටට කියලා වෙනසක් නැහැ. අන්න ඒක දැක්කට පස්සේ තේරෙනවා අපි මොන තරම් මේ නොදැනුවත්කම නිසා මේ රූප ධර්ම ගැන මේ කතා කරන්නේ රූප ධර්ම කොටසක් මගේ කියාගෙන ඒ ප්‍රමාණයට දුක් වෙන බවක් දැනගෙන මේක වැඩි කරන්න උත්සාහ කරන එක. එකතු කරන්න උත්සාහ කරන එක. රස කරන්න උත්සාහ කරන එක. ඒ නිසා සමහරලාට ඒ සංස්කාර කියන වචනය අර්ථ දක්වනවා රස කිරීම වලට. තේරවාද ශාසනයේ සංස්කාර කියලා කියන්නේ එකස් කරනවා කියන. විසංකාර කියලා කියන්නේ වාපෝති බුතක් යනවා. ගියාට පස්සේ මගේ වැයිකෙන් එහා. මගේ වැයිකයට આવොත් තමයි මම වග වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව වැයිකිය කෝක වෙතත් මේ වැයිකියේ සීමාව කොහෙද කියලා බැලුවොත් ලෝකේ තියෙන හැම සීමාවක්ම මනක් කල්පනායි. කිසිම දවසක ප්‍රകൃතියේ සීමා නැහැ. ඒ කියන්නේ පෘථුවියේ හෝ එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන න්‍යාය ධර්ම වල සීමාවල් නැති ගැනීම පුදුම අපූර්ව ලක්ෂණයක්. ඒක තුල සීමාවල් දාගන්නේ මේ මමයා නිසා. මානෙ නිසා, තෘෂ්ණාව නිසා. ඊට පස්සේ සීමා වෙච්ච කොටස මම කියාගත්ත කොටසට මම බග වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමන්ගේ සුභසිද්ධිය, තමන්ගේ අත්තු කුසලයේ, තමන්ගේ කරුණාව පැත්තක තියෙද්දී අර මගේ කියාගත්ත කොටස් අරසා කරන්නයි ඒ ටිකට දඟලපුවාම මැරෙන්න කොයිලා කියලා කියන්න ගන්න. හිතා ගන්නවත් වෙලාවක් නැහැ. මේ ඉපදුනාට පස්සේ මම කියාගත්ත කොටස් අරසා කරන්න ගිහිල්ලා අන්තිමට මම මොකටයි මේ ලෝකෙට ආවේ? මම මොකද්ද මේ කරන්න හදන කියන කමතක වෙනවා. ඉතින් ඒක නිසා ආපෝ ධාතුව පිළිබඳව ජනසේ අජත්ත ආපෝ ධාතු විස්තර කරලා තියෙනවා සෙම්මන් පිටං බෝලෝහිතං සීදෝ මේදෝ අස්සවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තා. ඔය ටික තමයි අර පාඩවි කොටස් 20ක්. මේ 12ක් තමයි අපි මේ එකතු කරගෙන මේ මගේ කියාගෙන ඉන්නේ. ඒකෙන් කොටස් 12ක්ම ඔය ආපෝ කියන ආබන්දන පක්කරන ලක්ෂණයට වැටෙනවා. අන්නේව මතුවෙන මතුවෙන වෙලාවේ අපි ඒකට මේ මම ලෙඩ වුණා මට අර්ධ කරන්න ඕනේ මේක කරන්න කියන වෙනුවට මේ මට වැටහෙන්නේ අවස්ථාව ස්වර්ණමය අවස්ථාව පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් කරගන්න හැටි ඒ නිසා ඒක එනකොට ඒකට බය වෙලා කලබල වෙලා වෙනුවට ඒ ධාතුන්ගේ කුප්පණ ගති ආපු වෙලාවේ එයා ආපෝ ධාතුව පඨවියෙන් වෙන වෙන හැටි තේජෝ ධාතුවෙන් වෙන වෙන හැටි එහෙම නැත්නම් වායෝ ධාතුවෙන් වෙන වෙන හැටි බලන්න නම් සෑහෙන දුරට මම කියාගන්න ආත්ම දෘෂ්ටියෙන් තොරව බලන්න ආත්ම දෘෂ්ටි ආවොත් අර වෙච්ච අමලයට අපි කලබල වෙලා බෙහෙත් කරන්න හදන මිසක් ආපෝ ධාතු දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාසයේ කිව්වත් පිම්බි මැකීම කිව්වත් සක්මනේදී කියන වම දකුණ කිව්වත් හතරමා ධාතුන් විතරම තමයි. ඒ එකක් තමයි මතුවෙන්නේ. ඒ මතුවෙන කිසිම එකක් ආස්වාද ප්‍රසවාසයේ හෝ පිම්බි මැකීම හෝ එහෙම නැත්නම් වම් දකුණ හෝ නැත්නම් දත් මදිනකොට හෝ නැත්නම් නානකොට ඇතිවෙන මේ පිරිමැදෙන ගතියක් සුඛේ පිණිස හේතු වෙන්නේ නැහැ. නිසා සතියෙන් හුදුට අවධානය යොමු කරලා මොකක් හරි දිහා බලන්න හිටියොත් ඒ ධාතු කොටස තේරෙන වෙලාව වෙනවයි කියලා හිතන්න. ඒ වෙලාවේදී දැනුමේ වාසියක් වෙනවා මිසක් ධාතු වල තියෙන පිරිමදින ගතියක් දුක් දෙන ගතියක් අපි කියන්නේ මැෂින් එකක් දුවනකොට වෙයාරන්ට්යා කියලා කියන්නේ. ඝර්ෂණයක් තියෙන්නේ. රත් වෙන්නේ. ඒක ස්නේහණය ඕන කරන්නේ. එනිසා මේ ශරීරය නැත්නම් වචනය නැත්නම් හිතවිලි ක්‍රියාත්මක වෙන හැම තැනම 10ක් පැනනගෙනවා තාපයක් පැනනගෙනවා. පරිලාහයක් පැනනගෙනවා ඝර්ෂණයක් පැනනගෙනවා. එනිසා ජීවත් වෙනවා කියන්නේ 1000 පරිලාහ දෙක. භාවනා කරනකොට ඒක අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ ඒක මතුවෙන හැටි තියෙනවා. ඒ 1000 පරිලාහ පඨවි ක්‍රමයට මත වෙන්න පුළුවන් ආපෝ ක්‍රමයට මත වෙන්න පුළුවන් තේජෝ ක්‍රමයට මත වෙන්න පුළුවන් වායෝ ක්‍රමයට මත වෙන්න පුළුවන් හැබැයි යෝගාවචරගේ වාචිය පිනිස ඒක ධාතු විභංග සූත්‍රයේ තියෙනටත් වඩා වෙන තැන් වලින් ਸਰවචන්සේ පෙන්නනවා මේ හතර මහා ධාතුන්ගේ givisුමක් තියෙනවා මොකද්ද කොයි වෙලාවක හරි හතර මහා ධාතුන්ගේ පඨවි ධාතුව නැගී හිටියනම් එයා නැගිටින්නේ ආපෝ තේජෝ වායෝ චප්ප කරගෙන නැගිටින්න කට උත්තර දෙන්නේ නැතුව තමයි නැගිටින්නේ. ඒ වගේම යම් වෙලාවක ආපෝ ගතිය වැට කිපුණොත් එයා පඨවි තේජෝ වායෝ යටපත් කරනවා. මේ හැම වෙලාවෙම එක ධාතුවක් කිස්මතු උනායි කියලා කියන්නේ අනිත් ධාතු තුන යාව දරා සිටිනවා. එහෙම නැත්නම් එයා රඟපාන වෙලාවේ වේදිකාව වෙන්නේ ආපෝ ධාතුව රඟපාන වෙලාවේදී ප්‍රධාන ශක්තිය රඟපාන වෙලාවේදී පඨවි තේජෝ වායෝ වේදිකා භූමිය බවට පත් වෙනවා. එයා ඒකේ තමයි රඟපාන්නේ. ඉන්ටපු ගමන් නළුව මාරු වෙනවා. පඨවි ධාතු ආවොත් වාස්නතේ ආපෝ තේජෝ වායෝ වේදිකා බවට පත් වෙනවා. මෙන්න මේ රංගනය තමයි තියෙන්නේ හතර මහ ධාතු සම්බන්ධව. ඒ නිසා අපි කියනවා මේ භෞතික දේවල් සම්බන්ධ. හරීම රුප්පන වෙනසුළුයි කුප්පන වෙනසුළුයි ඒක දෙකට ගැටෙමින් හැපෙමින් රත් වෙමින් ඝර්ෂණයක් ඇති කරමින් ගෙවෙමින් පවතින. ඉතින් ඒක එක රංගනයන වෙලාවල් වලට අපි වාතයේ කිපුණා, සෙම කිපුණා, පිට කිපුණා කියලා වාපෙත් සෙම් කියලා ඒ කුපිත වෙන හැටියට ලෙඩ රෝග තුනක් තියෙනවා අපිට. ආයුර්වේදික මේට. ඉතින් මේ ලෙඩ රෝග වෙන ක්‍රම ඍතු තුනත් එක්ක සම්බන්ධයි. අවුරුද්දේ ඌෂ්ණ ඍතුව වර්ෂාය යුතුයි මාන යුතුයි කියන එකත් සම්බන්ධයි. එතකොට දවස ගත්තාම දවසේ ඉර නගින පැය දෙකෙන් දෙකට මේ යුතුයකම මාරු වෙනවා. ඒ අනුව බේසජ්ජ මනුස්සාව කියලා පොතක් කියලා තියෙනවා අපේ සිංහල හාමුදුර කෙනෙක් ලොකු පොතක්. ඒකේ පෙන්නනවා මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ධාතුන් එක එකන තමන්ගේ භූමිකාව රඟපාන. ඒක හරියට රිලේ රේසයක් වගේ. හතර දිනේ දාලා දුන්න රිලේ රේසයක් වගේ එක්කනට එක්කනට බැට් එක මාරු කරනවා. ඉතින් ඒක තව දුරටත් විස්තර කරන්න ඕන නම් අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි මේ අහන්න ආසයි කියනවා කියන්නේ නිකන් සුත්තමේ ඥානෙ පිට කතා කරුවොත් අපේ නාසිකාග්‍රේ තියෙන සිදුර රොම්බසාකාරයි. ඒ රොම්බසාකාර සිදුරු හතරේ සිදුරේ හතර කොනේ එක එක ධාතුවට විශේෂිතයි. පඨවි ධාතුව දැනනකොට දැනෙන තැන නෙවෙයි ඒ රොම්බසේ ආපෝ ධාතුවට දැනෙන්නේ. තේජෝ වායෝ ඒකනොත් වම්නාස්පුඩුව චන්ද්‍රයාට සම්බන්ධ වෙලා තියෙනවා. දකුණුනාස්පුඩුව සූර්යයාට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි වම් ඇලයට පුදියා ගත්තොත් වම් නාස්පුඩුව වැහිලා දකුණු නාස්පුඩුව තමයි හුස්ම ගන්න. එතකොට අපේ පිට කිපෙනවා. ප්‍රත්‍යන ගතිය වැඩි වෙනවා. බුදුචානන්සේ හැම වෙලාවෙම සැතපෙන්නේ දකුණු ඇලයට එතකොට දකුණු නාසුඩ වෙහිලා තණ්හාසුඩෙන් චන්ද්‍රයට සම්බන්ධ වෙනවා. ඒතර සීතල වෙනවා. ඒ නිසා අපි ගත කරන හැම ඉරියව්වකදීම අපේ කිපිලා තියෙන ධාතුන්ගේ හැටියට මේ හුස්මේ ස්වરૂප තියෙනවා. දැන් හොඳට බලන් හිටියොත් Tamanට තේරෙනවා ඒ ඒ ධාතුන්ගේ හැටියට හැම හුස්මකම මේ කොයි කොනේ හැප්පිලාද හුස්ම යන්නේ කියන එක අපිට පේන එක විකාරයක් පිස්සුවක් වගේ. එහෙම විකාරයක් නැහැ. ඒ කෙනාගේ ඉමෝෂන් එකේ හැටියට, ඍතුවේ හැටියට, කාපු ආහාරවල හැටියට, චිත්තජ ශක්තිය හැටියට ඒ හුස්ම ගන්න හැටි වෙනස්. නිසා හොඳට බලන විට ඒ කේන්දරේ බලනට වැඩිය අග හුස්ම වැඩ කරන හැටි බැලුවොත් මොකාද කිපිලා තියෙන කියලා කියන්න පුළුවන්. ඒ අනුව අපි ඒක වැඩි වෙන එකම ධාතුවක් කිපෙන කිපීම වැඩි වෙන ජීවන තත්ත්වයක් ගත කරොත් ඉතින් එයා ලෙඩ වෙනවා. ඒසා කියන ඇෆ්ගනිස්තානයේ තියෙන හරියක් තියෙන්නේ උෂ්ණ ලෙඩ. ජපානයේ තියෙන හරියක් තියෙන්නේ සීතල ලෙඩ. ඉතින් ඒව જાතියින් වශයෙන් ඒ ගත වෙච්ච යුතුයට ලක් වෙලා පරිණාමයටපත් වෙලා ඒගොල්ලන්ගේ චරිත ලක්ෂණ හැදලා තියෙනවා. මේ සමශීතෝෂ්ණ දේශගුණයේ තියෙන ඉරක්ෂේ වටේ ඒ හතර සමබර වෙලා තියෙන හැබැයි ශීඝ්‍ර වෙනස් වෙනවා. ඉතින් අපිට දැන් මට තියෙන්නේ වාදයේද පිටද දෙමින් දැන් මේ මේක මේ කප කියලා සෙමට තමයි අපි මේ කතා කරන්නේ ආපෝ ධාතු කියලා. ඒක දැනගන්න දොස්තර නලාව කියන්න ඕනේ. හොඳට හුස්ම ගන්නකොට බලන්න හිටියනම් තමයි තේරෙනවා. ඒකට ප්‍රතිකර්මයක් එතනම තියෙනවා. ඉතින් ඒක නිසා සරුවචනාංශයේ මේ බණ භාවනා කරන අයට දෙන මේ උපදේශය සතහට වෙන බව දුකට වේදානම් කියලා කියනවා. මේ හුස්මේ මේ සියලුම කතන්දරේ තියෙනවා. නමුත් අපි ඒක කාට දෝ දීලා බාහිරේට දාලා අපිට හුස්ම ගන්න ගන්නවත් මතක නැහැ. හුස්ම ගන්න ගියත් මහා කරදරේ. සුවාසය අදිනා වගේ ආස්කෝස් ගාලා ඒක සතුටට හිතින්නේ නැහැ. ඉතින් කොයි වෙලාවක හරි මේ අජත්ත ආපෝ ධාතු බහිද්දා ආපෝ ධාතු කියන දෙක දැනලා ඒ හුදු ආපෝ ධාතුව විතරයි කිව්වොත් ඒ ආපෝ ධාතුව අභිනන්දනය කරන ගතිය මේ මගේ ආපෝ ධාතුව එක මහතයි ඒක උසයි ඒක දිගයි ඒක සුදුයි කළුයි කිය කිය අභිරමණය කරගන්න බැරි වෙනවා මොකද මේ වාසෝ ආපෝ ධාතුව ක්‍රියාත්මක කොට වුණු විදිහ නෙවෙයි ඒක වැඩ කරන්නේ න්‍යාය ධර්මය ඇටියෙද ඔබට මහතනම් මහතම තමයි ඔබට අයිති වෙන්න බෑ ඔය කොච්චර කටනවත් බෑ ලබාව ලබාව වගේ ගම බබා හම්බ වෙයි. ඉතින් තාඨමන තටමිල්ලක් නම් තියෙනවා අන්තිමට කිමුන තරම තමයි. ඒ උබාර ගනින්කෝ. ඔය තියෙන විදිහට බාර ගනින්කෝ. ඔය ඉතින් කරගෙන ආපු දේ ඔබ වෙනස් කරන්න හදන්නේ මේ තාඨමනේ ලෝකේ අනේ විදිහට බාර ගත්තොත් අපිට තේරෙනවා මේක පිළිබඳ අභිනන්දනය, අභිවදනය, අජෝසනය කියලා තුනක් තියෙනවා. මේ මය ළඟ තියෙන ආපෝ ධාතු ගැන මම ආඩම්බර වෙනවා. අභිනන්දනය කරනවා. ඒක අනිකට උපදෙස් දෙන්නත් කරනවා. ඔයා දන්නේ මෙන්න මෙහෙම ඩයටින් කරන්න ඕනේ. මෙන්න මෙහෙම ව්‍යායාම කරන්න ඕනේ. මෙන්න මෙහෙම යෝග කරන්න ඕනේ කියලා බයියෝ වගේ අයියෙන් කතා කරනවා. දන්නේ නැහැ මේක බුද්ධ අහුවට විරුද්ධයි කියලා. ඒ කොයි දෙයකදවත් ඒව එහෙම තමයි. අපි වචනේ කරන්න යන්නත් එපා. බොම්බ සෞඛ්‍ය නඩත්තු කරගනි. අපිට තව කෙනෙක්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය නඩත්තු කරන කිසිම එහෙම තරබලදාරි දෙයයන් අතර එහාට ගිය බලයක් හම්බෙලා නැහැ. කියන්න පුළුවන් කොත්තමලි බුදුත් මෙහෙම වෙනවා කියලා. ඒ ගුණ ටික තියෙනවා. ඒකෙ ඉස්සල්ලාම ඒ ਸਰබලදාරි දෙයන්න මිට දෙන්නේ නැතුව බේසජ්ජක් ඛණ්ඩයක්. බෙහෙත් ටිකක් කිව්ව පළවෙනිම උදර ඥානශ විතරයි. නිසා ලෝකේ තියෙන හැම සෞඛ්‍ය විද්‍යාවක්ම උදාහරණයක් නෑ. මේ නිසා ඒ ඒක ඉස්ලාම රෝමෙට අරගෙන ගිය ඒ තේරපුත්තු ස්වාමීන් වහන්සේ ඒ රටේ තිබුණු ඒ පූජා විදි අයින් කළා කිව්වා. බණ භාවනා කරනකොට ලෙඩක් આવොත් මෙන්න මේ මේ විදිහට කරන්න කියලා බෙහෙත් ක්‍රමයක් කියනවා. ඉස්සර තිබුණේ එහෙම නෙවෙයි. ඒක යාග හෝම කරන ක්‍රමයක්. ඒ ක්‍රමයට පස්සේ තේරපුත්‍ර ක්‍රමය කියලා දැන් තෙරපිටික් කියලා කියන එක ඇවිල්ලා තියෙන එකෙන් කියලා සඳහන් කරනවා. ලෝකෙට මේ තෙරපිටික් මෙඩිසින් කියන එක ඇවිල්ලා තියෙන්නේ ඒ රෝමෙට ගිය තේරපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ක්‍රමය. ඒක නිසා මේ ධාතුන්ටම ඉඩ දීලා නිකන් ඉනවා කියන එක නෙවෙයි කියන්නේ. යම් ප්‍රමාණයකට ඒක සමශීතෝෂ්ණ කරගන්න ඕනේ. කරගෙන ඉවර වෙලා මේ ලෝකයේ ගිනිගන්න උපර මේවයි දලගල මේවයි බල බල ඉන්න වෙනුවට තමන්ගේ ඇතුළත වෙන දේ කොහොමද මේ මේක නටන්නේ කියලා බැලුවොත් ඒක කලින් නිගමනය කරපු ගමනක් යනවා වාගේ මම කියන්නේ. සියල්ලම කර්මයෙන් සිදුනවා කියන එක නෙවෙයි. වෙන්නේ මොකද්ද? මේ ඒකේ මාර්ගයෙන් මම ලස්සන වෙන්න ඕන මම පෝසත් වෙන්න ඕන මම සාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න ඕනේ කියන මේ විකාරයට මේ හතරමහා ධාතුන් සාක්ෂියට ගන්න එපා. ඒක අභිනන්දනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා, අජෝසනය කරන්නත් එපා. ඒකට රිංගගෙන මේක මගේ කියාගන්න, මේක මමයි කියාගන්න දකරන්න එපා කියලා. ඉතින් ඒ විදිහට දිගටම මේ ආපෝ ධාතුව සම්බන්ධ කරගෙන දිගින් දිගට දිගින් දිගට මතුවෙන මතුවෙන වෙලාවේ මේක මේ අජත්ත බහිද්දා දෙකේ අතරේ සම්බන්ධයක්. ඒ වගේම මේකේ පඩවි ධාතුන් වෙන යාගේ භූමිකාවක් තියෙනවා. එහාටම වෙනස් ක්‍රියාකලාපයක් තියෙනවා. අන්න ඒක හොඳට ඔප්පු කරන්න ගියොත් මේ පඩවි ධාතු බුදුහමරගේ තියෙන පඩවි ධාතුවයි මගේ ඇඟේ තියෙන පඩවි ධාතුවේ කිසි වෙනසක් නැහැ. බුදුසසුන් ඇඟේ තියෙන ආපෝ ධාතුවයි මගේ ආපෝ ධාතුවේ කිසිම වෙනසක් නැහැ. අපි දෙන්න හැදුවට ඒක නිකන් මේ හැඟුම් බඩව දෙන්න හදනවා කියන මිසක් ආපෝ ධාතුව එහෙම සලකන්නේ නැහැ. මේ පෞකාරයයි මේ පින්කාරයයි මේ බුදුහාමුදුරුවෝ මේ යේසුස් වහන්සේ මේ නබි නායකතුමායි මේ අවරමදාසය කියලා එක ධාතුවක්වත් මායින් කරන්නේ නැහැ. ඒ නිසා ඒක අභිනන්දනය කරන්න දෙයක් නැහැ. අභිනන්දනය කරන්න ඕනේ මොකද්ද? ඒක මතු වෙනකොටම මේ පඩ විනිවේ මේක ආපෝ. ඉතින් මේ හතර මහා ධාතුන්ගෙන් පඨවි, තේජෝ, වායෝ කියනවා ස්පර්ශ කරන්න අවබෝධ කරගන්න ලේසි කියලා කියනවා. ආපෝ ධාතු තමයි අමාරු. උදේක කරන්නේ මේ ආබන්දන සහ පග්ගරණ කියන ලක්ෂණ හරි අමාරු තේරුම් ගන්න. ඒ නිසා භාවනා කරන යනකොට වරින් වර මේ වැగిරෙන ගති, වරින් වර අපිට නලියන ගති තේරෙන්න පටන් ගන්නවා. එතකොට හිතා ගන්න පුළුවන් මේක පාඩවි ලක්ෂණක් නෙවෙයි. ඒක තේජෝ ලක්ෂණකුත් නෙවෙයි, වායෝ ලක්ෂණකුත් නෙවෙයි. ඒක තමයි ආපෝ ලක්ෂණය කියලා තීරුම් ගන්න පුළුවන් වුණොත් අපේ කය සක්මන් කරන මේ කැඩිලා විසිලා යන්නේ නැත්තේ ආපෝ ධාතුවෙන් ආබන්ධනය කරලා තියෙන නිසා. අපේ ඇඟිල්ල පුපුරලා විසිරී යන්නේ නැත්තේ ඒක ආපෝ ධාතුවෙන් බන්ධනය කරලා තියෙන නිසා. නැතුණට පස්සේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ඇස් ටු ඇස් සොයිල් ටු සොයිල් කියලා කුණු වෙලා පූජා වැගිරුණාට පස්සේ ਉਹ රූපලාවන්‍ය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිකම්ම නිකන් පැත්තකට යනවා. අපි පණ තියෙනකන් විඥාන ධාතු විශ්ේ මේ හතර එකතු කරන කියන්නේ. ඉතින් කොයි වෙලාවක හරි මේ හතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් නැත්නම් හතර මහා ධාතුන්ගේ මේ භූමිකාව දුවට එනකොට පවතිනකොට නැති වෙනකොට බලන්න හිටියොත් ඒ ඔක්කොම අපි කොච්චර ආශා කරනවද කිව්වොත් මේ හතර මහා ධාතුන්ද ඒක දැකලා දැකලා දැකලා ඉපා වෙනකම් බැලුවාට පස්සේ තමයි තේරෙන්නේ මේ ඔක්කොම රංගනේ රංගන්නේ ආකාශයේ කියලා. මේ හතරමහා ධාතුන් රංගපෑම රංගන වේදිකාව අවකාශයේ කවදාවත් අපි දකින්නේ නැහැ. අපි ආකාශයේ දකින්නේ නැස්චාන්තයක් විදියට. දැක්කත් හුනියමක් කියලා. මේ හතර දෙනා තමයි අල්ලගෙන ඉන්නේ. මේ හතර දෙනා තමයි අපිට වද දෙන්නේ. ආකාශයට වඩා අපිට දුක දෙන්නේ, පිළීම දෙන්නේ, දැවීම දෙන්නේ, තැවීම දෙන්නේ හතරමහා ධාතු නිසා. අවකාශයේ මුද්‍රයන්සේ දීලා තියෙන අජට අවකාශය අවකාශය ගැට නැහැ. ගැටුම් නැහැ. ඒක හරීම සාමකාමී දෙයක්. නමුත් මේ භෞතික ලෝකයා ලාභ සත්කාර හොයන කෙනා පට වියාපෝ තේජෝට පුදුමාකාර වටිනාකමක් දීලා තියෙනවා. අවකාශය දැකලත් නැහැ. දකින්නෙත් නැහැ දැක්කත් හුණිමක් විදියට. ඒක නිසා දකින දකින ආපෝ ධාතෝ තේජෝ වායෝ පඨවි කියනවා හොඳට විස්තර කරලා බලලා. අභිනන්දනය කෙරුවේ නැත්තම් ඒකට රිංගගත්තේ නැත්නම් යාට නොදක ඉන්න බැරි විදියට මේ හැම තැනම විසිරලා තියෙන්නේ අවකාශය කියන එක. උදාහරණයක් වශයෙන් කියන මේ කාමරේ මේ ධර්මශාලාවේ කවුරක්වත්ම නැහැ. අඩියට යනකම් ඔක්කොම සුද්ධ කරලා තියෙනවා. සුද්ධ කරලා ඉවර වෙලා අපි මේකේ පාට පාට බැලුම් ටිකක් හයිඩ්‍රජන් දාලා පාවෙන්දාට. ඒකල කාටරි අමුත් එක්ක આવුත් කතා කරලා කියනවා දුරැල්ල බැලුවොත් එයාට කියනවා මේක ඇහුවොත් යා කියාවේ හැමතැනම විසිරෙන බැලුම් තියෙනවා. එක එක වර්ණ. ඒක උඩ බැලුම් බිම් බැලුම් එහෙම බැලුම් જાතිකුත් තියෙනවා. කොහොම හරි මේ මනුස්සයා අධිකර බැලුවොත් ඔන්න පේනවා. දැන් මේ බැලුම් ටික සම්පූර්ණයෙන්ම උලන් ගියයි කියලා හිතන උතර පොළයට වැටෙනවා. එයාට ඇහුවොත් යා කියන මේක හිස් කියලා. දැන් බැලුම් තියේදී හෝ නැති වෙච්ච ඉලාජින්ක අවකාශය දකින්නේ නැහැ. දකින්නේ පාවෙන බැලුම් ටික විතරයි. දැන් බැලුම් නැහැ. අවකාශය දකින්නේ. අපි ඉඳුරන් එකටවත් අවකාශයේ ගෝචර වෙන්නේ ඒ මොකද ඒ තරම්ම මේක භෞතිකත්වයට කැමැති, පටවියාපෝ තේජෝ වලට කැමැති. ඉතින් බුදුචානන්සේ සඳහන් කරනවා මතුවෙන මතුවෙන වෙලාවේ ඒක ඊයේත් එකයි පිටත් එකයි කියන හැඟීමෙන් බලලා ඒවට නම් අභිනන්දනය කරේ නැත්නම් ඒක අභිවදනය කරේ නැත්නම් කියාපාන්න ගියේ නැත්නම් ඒවට රිංගගත්තේ නැත්නම් එයා ඉතුරු වෙන්නේ අන්තිමට මේ සියලුම නාඩගම නටන්නේ අවකාශය කියලා තේරුම් ගන්න එකයි. ඊට පස්සේ ආර තේරෙනවා මේ පඨවි ආපෝ තේජෝ මුළු අවකාශයෙන් 104ක්වත් නැහැ. ඒ ටික තමයි මේ විභූෂණේ පාගෙන, සෝබනේ දාගෙන වැඩ කරාට ඒව අයින් කරාට පස්සේ අවකාශයේ තියෙන මෙච්චර ප්‍රදේශයක් අපේ අවධානය කවදාකවත් යොමු වෙලා නැහැ. යොමු වෙන්න නම් අපි අවධානය යොමු කොට බලන මේ රූප කොටස් ඥානේ විග්‍රහ කරලා බලන්න කියනවා තව ටිකක් වෙලා ගියාම ආකාශය කළු පාට වෙනවා. ඒ අලු පාට වෙච්චාම අපි කියන්නේ මොකුත් නැහැ කියලා නේ. නමුත් ඒකේ චන්ද්‍රිකාවක් ගියොත් ඒ චන්ද්‍රිකාව දිලිසෙනවා. එතකොට අපි කියනවා දිලිසෙන යමක් යනවා කියලා නෑ. අවකාශයේ ඇති වෙන්න ආලෝකයේ තියෙනවා පරාවර්තනය කරන්න වස්තුවක් නැති නිසා අන්ධකාරයට පේනවා. චන්ද්‍රිකාව යන වෙලාවේ චන්ද්‍රිකාව ආලෝකයේ පරාවර්තනය කරන නිසා සූර්ය ආලෝකයෙන් අපිට මේ අවකාශයේ තියෙන සූර්ය ආලෝකේ පේන්නේ. ඒක පේන්නේ අන්ධකාරයක් වගේ. ඒ නිසා අහසට මොනවද විසි කරක් උගක් උඩට දාන්න ඕනේ. එතකොට ඒ වස්තුව දිලිසෙනවා පේනවා. එතන යමක් තියෙනවා. නමුත් ඒක තිබුණත් නැත්නම් මුළු අවකාශයේ පිරීලා ඉතිරලා ආලෝකය තියෙනවා. ඒ ආලෝකේ පරාවර්තනය කරන්න දෙයක් නැති නිසා මොකුත් නැහැ කියලා අපි ඒ නිසා අපි මේ පරාවර්තනය කරන්න හේතු වෙන දේවල් අල්ලගෙන තමයි මේ ජීවිතේ කොට දාලා තියෙන්නේ. අව පුරාවට අවකාශයේ තියෙනවා. ඉතින් අවකාශයට අවධානය යොමු වීම ආශ්චර්යවත් දෙයක්. එහෙම නැත්නම් තණ්හාවට විරුද්ධ දෙයක්. අවකාශයට අවධානය යොමු වෙච්ච ගමන් නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම, බය, අසරණ ගතිය කියන එක එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ආයසරයක් අර හතර මා ධාතුන් දිහාට දුවගෙන යනවා. හැබැයි ඒ කියන්නේ හතර මා ධාතුන් කියන්නේ ගැට, ගැටු. ධරත පරිලා. අවකාශය කියලා කියන්නේ අජටයි. ඒකේ මොනම ගැටයක්වත් කාටවත් ගන්න බෑ. යමක් තියෙන තැන විතරයි දුක තියෙන්නේ. ඒ නිසා අපි මේ සංසාරේ හැදිලා තියෙන්නේ අපිට ඒ දුක් දෙන ගැටෙන දවන තවන දේවල් මගේ කියා ගන්න ගැතියි. ඒ කියන්නේ දුක මගේ කියා ගන්න ගැතියි. ඒ දුක මගේ කියන කෙනාට අනිවාර්යයෙන්ම බය කියන එකේ. අජිතාව ගන්න නරක කරන්න දෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි මේ රූපයට සාපේක්ෂව අරූපේ දුක අඩුයි අරූපේ නඩත්තු කරන දෙයක් නැහැ කියන එක තේරුම් ගන්නවා කියන එක වැටෙන්නේ දර්ශනයට සහ ආගම පැත්තට. භෞතික විද්‍යාව පැත්තටවත් ඔය ලෝකේ තියෙන විෂයන් එකටවත් අහු වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අල්ලන දේ අපි තොරන් හදන දේ අපි කතන්දර හදන දේ අරගෙන එක එක එක එක එක පෙන්නලා කියන කොයි එකේ સમાප්තියත් අවසානයේ ආකාශයට තමයි යන්නේ. ඉතින් කවදද මේක දැක්කට, ඒ කියන්නේ අවකාශය දැක්කට අවකාශයේ දැකීම, රූපයේ දැකීම ගෙවන් කරලා ලැබෙන ආනිසංසයක් දුක් අඩු තැනක් කෙලස් අඩු තැනක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා තේරුම් කරලා දෙන්න මේ තියෙන උපමාන වලින් කොහොමඩක්වත් කරන්න බෑ. ඉතින් ඒ නිසා කියනවාට ආශාව තියෙන රූප ධර්ම වල නම් අත ගහලා බලන්න. උගේ කොතනක හරි තියනවද කියලා ආත්මය කියාගන්න එක. උගේ හරි කොතනක හරි තියනවද මම කියාගන්න එක. උගේ කොතනක හරි තියනවද සාරයක් හරපද්ධතියක් කියලා. ඒ හරපද්ධතිය නැති වෙනකොට යා නැති වෙලාම නෑ ඉබේම හිත යනවා ඒ ආරූපේ නැති එහෙම නැත්නම් අභාවයට යන. ඒ අභාවයට ගියාට පස්සේ සීමාවක් නැතිකම, ගැටුමක් නැතිකම, දරතපරිලහය අඩුකමක් දැනෙනවා. නමුත් අපේ හිත කියන්නේ මහා පාළුයි කියලා. මහා කම්මැලි කියලා. තනි වුණා කියලා. රැහෙන් එලවල දැම්මා කියලා. මොන්න මල හොන්තුවක්ද කියලා අනේනදකින් කියලා ආපවර රූපෙට දුවන එක තමයි තියෙන්නේ. ඉතින් මේ දෙල්ලම තමයි මේ මායя ගහලා තියෙන ගැටේ. බුදුන්සේ හොඳට පිටිපස්ස හැංගිලා කියනවා රූප හොඳට බලන්න මායя ගැටේ ගැහුවා. යයි අවකාශයට කවදද අවකාශය රූපයට සාපේක්ෂව වඩා හොඳයි කියලා අගය කරන්නේ. අන්නේ අගය කිරීම අපේ ලොකු සංසි කියන්නේ භාවනා කරලා අවකාශයට ගියාටමදී අවකාශයට යෑම හොඳ දෙයක් කෙලෙස් සරුදයක් ප්‍රතිපදාවේ දිනුවක් කියලා ලෑස්ති මනසකින් ගියොත් එයාට වෙනස් දෙයක් වෙනවා. ලෑස්ති නැති මනසකින් ගියොත් ගිය ගිය වේගට වැඩිය අපව දුවගෙන ඇවිල්ලා අපව වැටෙන්නේ අර පරණ බුදු කක්කාවටම තමයි. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව අප්‍රමාද ගතිය, ඒක පිළිබඳව සම්මාදිට සම්මා සංකප්ප දෙක කවදා කොහොම හැදෙයිද කියන්න බෑ. පාඩවිලාතෝ ගැන බණ අහනකොට හැදෙයිද? ආපෝ ධාතුව ගැන බනහනකොට හැදෙද ඒක කියන්න බෑ. මොකද ඇහිමේදී කවදා හරි මේක සිද්ධ වෙන්නේ තිනින්ද වැඩි. එන්නේ ලෑස්ති මනසක් ඇතිකරනද ඉන්න තැනින් පටන් ගන්නවා. මොකද ආශා කරන්නේ පටවි ධාතුන පටවි ධාතුව විශ්ල කළ බලපන්. භාෂ කරන්නේ ආපෝ ධාතුන ආපෝ ධාතුව විශ්ල කළ බලපන් විශ්ල කළ බැලුවොත් ඕකේ අවසානයේ ওই කියන රූපේ රූපේසු රූපේන කියන විදිහේ මඤ්ඤණා කරන දෙයක් නැහැ. මඤ්ඤණා කරන්න පුළුවන් අවිද්‍යාව තියෙන තාක්කල්. මඤ්ඤණා කරන තාක්කල් ඒක මගේ කරගෙනයි තියෙන්නේ. අන්න නැති වෙනකොට විකල්පයක් වශයෙන් අවකාශය කියනක දකින්න පුළුවන්. දැකපු නැති කෙනෙක් නෑ මේ ස්වභාවය. නමුත් දකින්නකොට බය වෙන එක තමයි කෙලස් කියන්නේ. රූපේ ගිවන් කළා රූපෙට යනකොට ඒකට ඇති වෙන බය තමයි මාය අපිට දාලා තියෙන උගුල. ඒකට බුදුහාමුදුරුවෝ අපිට දෙන්නේ ශ්‍රද්ධාව අරගෙන යන්නේ. බුදුන් අදහගෙන යන්නේ කියලා. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන කෙනාට නම් තියෙන බලන අරමුණ සම්පූර්ණයෙන් ගෙවිලා ගියත් පටවි වේවා ආපෝ වේවා ගෙවුනට පස්සේ අර තේනවා වැඩේ ඉවර නෑ තව ඉස්සරහට යන්න ඕනේ මෙතන තමයි නියම ශ්‍රද්ධාව තියෙන්නේ කියලා. එතෙන්ට එනකන් තියෙන ශ්‍රද්ධාවට කියනවා ප්‍රසාද ශ්‍රද්ධා අමූලික ශ්‍රද්ධාව කියලා. ඒ අමූලික ශ්‍රද්ධා ක්‍රියාවත් වෙන්නේ ඒ තමන් අභිනන්දනය කරන්නේ නැතුව පටවියාපෝ තේජෝ වායෝ ඊ ඒක අයින් වුණාට පස්සේ ඒකේ නැති භාවය ඒකේ ඇති වෙන පරිමාව වේදිකාව දැක්කට පස්සේ මෙන්න මේ තියෙද්දි ඉදිරියට මට යන්න පුළුවන්ද බය වෙලා අපවුදුවක් නැතුව යකෙක් දැක්කා වගේ ආන්නේ අනේකට කියන ඕකප්පන සද්ධාව කියලා බුදුජානනාංශ කෙරේ නෙවෙයි එතකොට සද්ධාව පිටන්නේ තමන්ම භාවනා කරලා ගත්ත තමන්ගේ අත්දැකීම් මත හැබැයි ඒක බුදුජානනාංශ සඳහන් කරලා තියෙනවා බිස්නස් එකක් යනකම් කල්බදු ක්‍රමයට ණය දෙන කෙනෙක් වගේ බුදුහාමුදුර ළඟට යන මගෙන් ගන්න එක හරි කියලා අපි කියන්නේ කියලා. ඉතින් අපිට ඒ ඒ වගේ ගැඹුරට යන්න ශ්‍රද්ධාවේ මදි ගැතියක් තියෙනවා. නැති ගැතිය නෙමෙයි මේ කියන්නේ. මේ කියන ශ්‍රද්ධාව වර්ණගෙන්න ඕන. මොකද්ද අපි මේ පාදම් පාදම කරගන්න හදත් මම කියා ගන්න ගත්ත අයියා වෙන්න ගත්ත අක්කා වෙන්න ගත්ත මුදුන වෙන්න ගත්ත මේ සියලුම දේවල් ඉතාමත්ම තුච්චයි ඉතාමත් පාහරයි. ඒ දෙක අයින් කරාට පස්සේ නැති වෙන්නේ වෙන තලයකට යනවා. අවකාශ තලයට. අන්න එතන ගියාට පස්සේ තමයි ඇත්තටම පරිශ්‍රණය පටන් ගන්න. එතෙන් යනකම් භෞතික විද්‍යාඥයෙකුට යන්න පුළුවන්. එතෙන් යනකම් ඕන විද්‍යාඥයෙකුට යන්න පුළුවන්. ඉතින් එහාට ගියාට පස්සේ එහාට ගියාට පස්සේ ඇහැට පේන්නේ නැහැ අවකාශයේ. දිවට දැනෙන්නේ නැහැ අවකාශයේ. නහයට දැනෙන්නේ නැහැ අවකාශයේ. ගන්ධ රස පහස කියන එකටක් හතයන්. විඥාණයට විතරයි දැනෙන්නේ. ආනේ විඥානේ පද විඥානේ ඊට පස්සේ පඩවි ආපෝ තේජ වල පදනම් කරන්න බැරි නිසා අවකාශය පාදස්ත කරගෙන අවකාශය වේදිකාව කරගෙන විඥානයේ අමුතු සෙල්ලමක් පටන් ගන්නවා. ඒ කොටසට කියනවා ඉන්ද්‍රිය බද්ධ නැති විඥානය කියලා. එතකොට විඥානයේ තියෙනවා පටවිය අපෝතී වගේ මනින්න බැරි සීමා විරහිත කාලයට අහු වෙන්නේ නැති දේශයට අහු වෙන්නේ නැති වෙන පැවැත්මකට යන්න පටන් ගන්නවා. ඒ සම්පූර්ණම යන්නේ ඇත්තටම කියනවා ආකාශ ධාතුවට ගියාට ආකාශ ධාතුවේ තමයි යා හරියට ගාජාජතාවකාශ ධාමියේ මේ පෘථිවියේ ගුරුත්වයෙන් එහාට ගිහිල්ලා ගුරුත්වයෙන් නැති තැනක ක්‍රියාත්මක වෙන හැටි. අපි දැන් ගුරුත්වය හැදිච්ච කෙනෙක් නිසා අපිට හිතා ගන්න බෑ ගුරුත්වය ඇතුලේ තියෙන මේ සෙල්ලම් ටික මෙහෙම මෙහෙමයි කියලා අපි හිතන ඒක ස්වභාවයි කියලා. නෑ මුළු අවකාශය ගත්තොත් ගුරුත්වයේ තියෙන කොටස ඉතාමත්ම අල්පයි. මේ මහ පොළවේ හැම හයක් ඇහැට ගියම ගුරුත්වය නෑ. අවකාශයේ කොහොක්වත් ගුරුත්වයක් නෑ. එතකොට මේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. එයාට කියලා දුන්නොත් එහෙම මෙහෙමයි පුතේ මේ ලෝකෙ විතරයි ඔය බැඳීම තියෙන්නේ ආකර්ෂණ ශක්තිය තියෙන්නේ ලෝක ප්‍රොට්‍රැක්ෂන් තියෙන්නේ එයාට ගියම නැහැ කියලා ඉතින් අපි කියාවේ විශ්ව කතා කරන්න එන්නපා මේ ලෝකෙ කොහෙද මේ ආකර්ෂණ ශක්තියක් නැති එක නමුත් එළියට ගිය කෙනෙකුට තේරෙනවා වැඩි ප්‍රදේශයකින් ආකර්ෂණ ශක්තියක් නැහැ ඉතින් ගෙම්බි පැටව දානවලු ගෙම්බි පිටර දානවලු වතුරට දැම්මට පස්සේ ඉතින් ඒ ස්ටඩියෝ උන්ගෙත් තියෙන මාළු එක ස්වරූපයක්. අර ගෙම්බිට අම්මා අම්මා කියන්නේ හිටියට උන්ට තේරෙන්නේ නැතිලු අම්මා මාළුවෙක් වගේ නෙවෙයි කියලා. පිනරෝල් මාළුවෙක් වගේ. ඉඳපුවාන් ගෙම්බි එළියට යනලු මැස්සවල්ලන්න. ඉතින් අර දරුවෝ ටික පොල්ලි කනවලු අයියෝ බලන්න ඔයා දැක්කද අම්මා දැක්කද ඔයා දැක්කද අම්මා දැක්කද ඔය චෙක් එකක් කියනවා අම්මා දැක්කේ නෑ. ටික වෙලා ගියාට පස්සේ ආපහු ගෙම්බියාට පස්සේ ආයෙත් ස්කෙඩියු අහනවලු අම්මා උඹ කොහෙද ගියේ කියලා. ඒ වගේ කියනවා මම මේ ගොඩ බිමට ගියා. මැස්සෝ අය ඉතින් අපිට ගොඩ බිමට යන්න බෑනේ. අපි ගොඩ බිමෙන් මැරෙනවා. ඒ නිසා අම්මා කියන්න බෝ. ඉස්කිටියන්න ගොඩ බිමේ ඉන්න බෑ. ඒගොල්ලන්ගේ කර්මල් තෙමිලම තියෙනවා. ඉතින් ගෙම්බි මොනවාක්වත් කියන්නේ කවදාද උඹලට තේරෙන්නේ ඔහු ඊටපල්ලකෝ කියනවා. ඉස්කිටියා ගෙම්බෙක් වෙච්ච දවසේ උඹට තේරෙනවා ගෙම්බා ඔබේ ජීවි ඉස්කිටියා ජල ජීවි. අපි මේ ගුරුත්වාකර්ෂණය බැඳිලා ඉන්න තාක් කල් අපි ඉස්කිටියෝ ආවේ. බාහිර කර්මාසහිත ජලයෙන් තොර අපිට ඉන්න බෑ. නමුත් අපිට රූපාන්තරණයක් තියෙනවා. අපිට උභේ ජීවි වෙන්න පුළුවන් මේ ආකර්ෂණ ශක්තියක් ඇති කරන්නා වූ ධාතුන්ගෙන් වෙන් වෙලා නැත්නම් අතරමහා ධාතුන්ගෙන් වෙන් වෙලා ආකර්ෂණය නැති ප්‍රදේශේ සැරිසරන්න පුළුවන්. ඒ සැරිසරීම ආකර්ෂණයේ සහිත දේ අගය කරන එකට වෙන්නේ දැනෙනමක් නැති වුණා වගේ. රැහෙන් රැහෙන් අයින් කෙරුවා වගේ. කරකොලත් ඇරියවා. ඉතින් යා කියනවා අනේ මට ගියා මගේ කැලේ ඉන වනසස්පීඩුවක් මෙහෙම අපරාධයක් නම් වෙන්න එපා. ඉන්න තැන දැනගන්න එපා. දැන් මේ මොකක්වත් නැත්නම් කරන්න යන්නේ කියලා. ඒ නිසා අම්මා කෙනෙකුට කවදාකවත් දරුවෙකුට භාවනා කරපන් කියන්න පුළුවන් කමක් නැහැ. දන්නවනේ. භාවනා දෙක කරන්නේ නන්නත්තර කරන එක. අපේ ලංකාවේ පහුවේ දවස්වල චිත්‍රපටයක් ආවේ ඇඩ්‍රස් නැහැ කියලා. භාවනා කරනකොට ඔය විඥානයේ හතර මහා ධාතුන් අතහැරපු ගමන් ඇඩ්ඩස් නැහැ. ඉතින් මොකෙන් අල්ලන්නේ ඊට පස්සේ? අපි මේ ගන්න ඔක්කොම සීමාවල් අපේ සංඥාවල් ධික පළල උසත ඔක්කොම තියෙන හතර මහා ධාතුන්ගේ. හතර මහා ධාතු එහාට ගිය ගමන් අනුන්තුලං සුභාසුභං මොකක්වත් නැතුව යනවා. ඒකට අපි කියන්නේ කොහොමද මං අහවල් තැන ඉන්නවා කියලා. මොනම විදිහකින්ම සම්බන්ධයක් පවත්වන්න බෑ. එතකොට ස්පේස් ඇන්ඩ් ටයිම් කියන එක කාලය සහ දේශය කියන එක වෙන මානයකට යනවා. ඉතින් මේ වෙන මානයකට යෑම සම්‍යක් ප්‍රඥාව ඇති කෙනාට එහෙම නැත්නම් කියනවා සම්මා දිට්ඨිය ඇති කෙනාට විශාල ජයග්‍රහණයක්. නමුත් ඒක නැති කෙනාට භයංකර පාළුවක්. තනික දෝෂයක්. යාට සහලනවා, ගැහෙනවා, හීන දානවා, ආශාත්මක ලක්ෂණ එනවා, වමන යන්න වගේ දැනෙනවා. ඉතින් භාවනා මධ්‍යස්ථානවල දෙගොල්ලම ඉන්නවා. භාවනා කරන ඔතෙන්ද කියනවා කියන එක හරිම සිම්පල් වැඩක්. ඒක බොහොම ලේසියෙන් උගන්වන්න පුළුවන්. සිම්පල් කියන්නේ මම මේ ලොකු උතුරුජානසිකේ ධර්මයේ සරල කරන්න හදනවා කියන එක නෙවෙයි. ඔතෙන්ද ගෙනියන්න පුළුවන්. ගෙනිච්චට පස්සේ කී දහහක් ආපහු දුවගෙන යනවාදර හතරමහ ධාතුන්ට මේ අවකාශයට බයි. ඒ කියන්නේ අපි රිදෙන්න හිත රිදෙන්න කියනවා කියන්නේ ශ්‍රද්ධාව නැහැ. බුදුජානනාථ කෙරේ ශ්‍රද්ධාව නැහැ. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව නැහැ. සංඝයා කෙරේ ශ්‍රද්ධාව නැහැ. තමන්ගේ සීලය පිළිබඳ විශ්වාසය නැහැ. ඒ නිසා මෙතෙන් එහාට යන්න ශ්‍රද්ධාවත් ඕනේ, සීලෙත් ඕනේ, සතියත් ඕනේ. ඒ තුන විෂ්ණු දෙවියන්ගේ ත්‍රිශූලේ වාගේ. ආයුධේ දේවාභරණයක් වගේ. ශ්‍රද්ධාවෙන් යනවා නම්, සීලෙන් යනවා නම්, සතියෙන් යනවා නම් ඇඩ්ඩස් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඇද්දස් නැහැ. උඩ කලින් ඔය වචනේ මම ආර තිබ්බ නමුත් මේ පහුගිය දවස්වල ඒක මට බොහොම ජයයට පාවිච්චි කරන්න පුළුවන් පිච්චරයක් ඇවිල්ලා තිබ්බා. ඇඩ්‍රස් නැහැ. ඉතින් අපි ඇඩ්‍රස් එකට කොච්චර සලකනවද කියලා බලන්න. ඇඩ්‍රස් එක තියෙන්නේ කාලය සහ දේශය තියෙන තැන විතරයි. අපි කොච්චරක් ඒකට වාල් වෙලා අපි කොච්චරක් ඒකට පහිනවද කියලා කිව්වොත් භාවනා කරනකොට අපි නින්දර ගියාද නැද්ද කියන தත්ත්වයට භාවනාව ආවට පස්සේ කී දෙනෙක් ඒක අනිශ්චිතතාවයකට බයකට සංකාවකට ඇති කර ගන්නවද කියන එක සාධාරණයි. බුදු උපන් දවසේ ඉඳලාම අපිට තිබුණේ දවස් 3න් නම් නමක් තියෙනවා. ඊට පස්සේ උපෙන් සාක්ෂියක් දෙනවා. ඒ අවුරුදු 17 18 වෙනකොට ඩෙන්ටි කාඩ් එකක් දෙනවා. ඉස්කෝලේ උසස් පෙළට යනවා. සාමාන්‍ය පෙළටත් දෙනවා. ඊට පස්සේ ඔන්න කාඩ් එකක් ගහලා මේක ලයිසන් එක මේක પાස්පෝර්ට් එක කියලා ඒක ඒකට අල්ලලා තියලා බැන්දට පස්සේ ඒ එයාපෝට් එකේ එහාට යන්න પાස්පෝර්ට් එක නැත්තම් බෑ. මිනිහට යන්න එක වෙනම කතාවක්. අර પાස්පෝර්ට් එක නතු බෑ. මේ ඕගොල්ලෝ හිතනවාද මේ પાස්පෝර්ට් එකක් දීලා නම දැම්මේ මේ අපේ සුබ සිද්ධියද කියලා. මේ රජුන්ට රජකම් කරන්න බෑ අපි කොටු පිටුවේ නැත්තම්. අපි කොටු කරන්නම් හරියටම නම් කරන්න ඕනේ. අපි සංගණනයක් ගන්නේ මේ අපිට සුප දෙන්න. එක්කෙකුට හැරෙන්න බෑ දැන් තියෙන ක්‍රමයට. උප්පත්ති විගහපුවාම කුඤ්ඤේ මරණකම්ම අඩු ගන්න ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකක් අපිව කඹරනවා. අපි අර රාජ්‍යයට යටත් වෙන්න ඕන මේ නීතියට යටත් වෙන්න ඔක්කොටම යටත් වෙන්න මොකද ශිෂ්ටාචාර වුණා. ශිෂ්ටාචාර වෙන්නේ නැතුම් බම්බුවක් ගහන්නේ මට ඇඩ්‍රස් නැහැ කියලා ගලියකට ගියා නම් මොනවා ඉස්සර භයානක ලෙඩක් හැච්චාම එහෙම නැත්නම් රාජ්‍ය අපරාධ කරපුවාම කැලේපයින්. භයානක කුෂ්ඨ රෝග ලාදුර රෝග හැච්චාම වෙන මොකක්වත් කරන්නේ නැහැ. ওই කැලේටලා ඉන්නවා. මොනම කෙනෙකුට අල්ලන්න බෑ. දැන් තියෙන ක්‍රමයක දැන් තියෙන ක්‍රමයක පිට කෙනෙක් ලන්ඩන් නගරයට යනකොට කැමරා 36ක් හරහා යන්න ඕනේ. ඌ යන්නේ කොහෙද මොකද කරන්නේ ඔක්කොම අහුවෙලා ඉවරයි. ඔගොල්ලෝ දන්නවා දැන් ওই තියෙන ජනමාධ්‍ය ක්‍රමවලදී අපි කොටු කරලා තියෙන හැටි ඕනම තැනක අපි ඉන්නකොට ඩ්‍රෝන් එකකින් බෝම්බ දාන්න පුළුවන් මීටර් දෙකක් එහෙමේ තියෙද්දී අඩි 1500ක් උඩ ඉඳලා. ඔක්කොම කොටු කරලා තියෙන මේ අපිට අරසාව දෙන්නද? අපි නම් කවුරුවක්වත් නෙවෙයි අපි යමෙක් නොවෙන නිසා නමුත් ඕනම කෙනෙක් අල්ලගෙන කියනවා මේක නම් ශිෂ්ටාචාරය. බුදුජානනාථ කියලා කියන්නේ අපි ඇඩ්ජස්ට්මන්ට් කරලා දෙනවා. ඉතින් ඒකට කී දෙනෙක් බයද? මේ ආපෝ ධාතු දිගේ කතන්දර ගෙනිච්චත්, පඩවි ධාතු දිගේ කතන්දර ගියත් අපි මම වෙමි කියන්නේ. මම අසවලා කියන එක කැපී පේන දඟලන දැඟලිල්ලක් නෙමෙයි දිගටම තියෙන්නේ. මම වෙමි. අහං අස්මි. ඉතින් ඊට පස්සේ මම වෙලා බෑ මම අරයට වැඩි උඩින් ඉන්නත් ඕන. One upmanship. මේකට කඹුරන කැඹිරිල දිහා බලපුවාම basic needs and මේකට දඟල දැඟලිල්ල අතර තියෙන පරාශය ගත්තොත් මේක තමයි මුළු ලෝකෙකම තියෙන එකම පිළිකාව. සමානාත්මතාවයේ කන සහෝදරකම නැති වෙන, මනුස්සකම නැති වෙන සියලුම දේවල් මොකද්ද කරන්නේ මම වෙලා බෑ. මම අනික් අයට වැඩිය ලොකු වෙන්න ඕන. ඉතින් ඒකට තමයි හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ම හැම විශේෂ හැම දෙයකින්ම උගන්වන්නේ. උඹට මම විශේෂයක් කරලා දෙන්නම්. පරිංකමයි ගාවට කියලා. ඉතින් කරගත්ත කට්ටියත් එක්ක මේ කතා කරන්නේ මේ කරගත්තට පස්සේ හම්බෙච්ච දේකුත් නැහැ. හැබැයි ඊගාව එකට මැරෙන්න ගන්නවා. දැන් හම්බෙච්ච දේවල් වලින් හම්බෙලා තියෙන්නේ මල වාතයක්. හැබැයි ඊගාව එක හම්බ වෙනකන් හදාන යනවා. ඉතින් ඒ හම්බ වෙනවයි කියලා හම්බ වෙනව පටවිය ආපෝ තේජෝ වායෝ විතරයි. ඒකට ආකාශ ධාතුට විරුද්ධයි. බුදුන්සේ කියන්නේ මේගොල්ලන්ට යන්න අරින්න ඔබ ආකාශ ධාතුට ඵලයන් ওই ටික පැත්තක දාලා. ගියාට පස්සේ එන බය එන ඇඩ්ජස්ට් නැති වෙන ගතිය. යන්නේ නමක් නැති වෙන ගතිය. මරණයටත් තබා. නමුත් හිතන්නේ මේක ලක්ෂ වාරයක් මේක කරගෙන යනවා. ආපෝ ධාතු හරහා අවකාශයට යනවා. පඨවි ධාතු හරහා අවකාශයට යනවා. තේජෝ ධාතු හරහා අවකාශයට යනවා. වායෝ ධාතු ගිහිලා ගිහිලා ගිහිලා පුරුදුනාට පස්සේ ගෙම්බි වාගේ වතුරේ හිටියත් එකයි ගොඩ හිටියත් එකයි කියලා ඔබේ ජීවි වුණාට පස්සේ එයාට සුවිශේෂී ශ්‍රද්ධාවක් එනවා. ඕකප්පන ශ්‍රද්ධාව කියලා දේවල් ඇතත් දේවල් නැතත් බුදුහාමුදුරු බුදුහාමුදුරුම තමයි. ඒක ආවට පස්සේ කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ යාට අධිමොක්ඛයක් ඇති වෙනවා. දැන් යන පාර හරි කියලා. එතෙන්ද එනකම් කම්තාන් සුද්ධ කරන්න. කවුරු හරි කියන්න ඕන හරි කියලා. මට මට තේරුම් ගන්න බෑ. ඒ මොකද මම මට උපමාන නෑ මට යාර කෝදුවක් නෑ මනින කිල්ලුවක් නෑ නමුත් අර ඕකප්පන ශ්‍රද්ධාව ආවට පස්සේ ආට තේරෙනවා මේක සංසාරේ කවදාකවත් වෙලා නෑ මේ කොයි පට වියාපෝතේජ කොයි එක ගත්තත් එතන දරත පරිලාහ විතරයි තියෙන්නේ ඒකට සාපේක්ෂව අවකාශ ධාතුවේ අජතයි ගැට නෑ මේ දෙකෙන් අපි කොච්චරක් පට වියාපෝතේජ වලට කැමැතිද අවකාශයට අකමැතිද කියලා කියන්නේ දුකට කැමැතිද සාපේක්ෂව තියෙන ගැට අඩු කරන කොච්චර අකමැතිද කියලා බලන එක සාමාන්‍යයෙන් කියනවා ආපෝ ධාතුව ගැන කතා කරනකොට ජලයට ගඳක් රසක් පාටක් හැඩයක් ආවොත් කෙලසිලා. ඉතාම පිරිසුදු ජලයේ පාටක් ගඳක් රසක් හැඩයක් නැහැ. ඇල්ලතුරු. ඒක තමයි ජීවිතේ පවත්තන්න අත්‍යවශ්‍යම දේ. ඒ වෙනුවට අපි කසහාට දාපු අයිසරුවත් එකක් වතුරත් එක්ක දුන්නොත් අපි ආසයි කතාට දාපු අයිස් අරුවත් එක දෙන්න කපල් එක ෂිප් කර කර ඉන්නේ. ඇල්ලස් වලට කැමති නැහැ. ඉතින් මේ වාගේ මේ සරල භාවය අමතක කරලා මේ සංකර භාවයට ගියාම එචින ප්‍රශ්න සංකරයි. ඉතික සාපේක්ෂව ආය බින්දුට බසන ආය ප්‍රශ්න ඇති කරනවා ආය යනකොට ඒ කෙනා මේ මරණය පිළිබඳව පුංචි පෙරහුරුවක් කරනවා. ඒ කියන්නේ රූප ධර්ම පිළිබඳව විතරයි මේ කතා කරන්නේ. ඊට පස්සේ න අරූප ධර්ම ගන්නට තාම බුදුජානසී ගෙනිලා නැහැ. රූප ධර්ම ඇතත් නැතත් දෙකටම සමහිත ඇති කරන්න. ගෙම්බි වාගේ වතුරේ හිතියත් එකයි මට කොට හිතියත් එකයි. හතරමා දහස තියෙන්නේ තිබේවා නැති තැනක් තියෙනවා අවකාශයේ. ওই දෙකටම සමහිත. ඒ දෙකට ආවට පස්සේ ආර තේරෙන්න පටන් ගන්නවා භාවිත මනසක් ඇති මිනිස්යාට විතරක් මේ දෙකේම ජීවත් වෙන්න පුළුවන්. අභාවිත මනසක් ඇති කෙනා ඉන්නේම හතරමා ධාතුන්ගෙන් ජීවත් වෙනවා. හතරමා ධාතුන්ෙන් මැරෙන්නේ හතරමා ධාතුන්ගෙන් විතරයි. ඒ පුද්ගලයා ත්‍රිසනෙක් අතර මහා ලොකු වෙනසක් නැහැ. මේ හැකියාව මේ මේ විභව ශක්තිය තියෙන්නේ මනුස්සයර පමණයි. ඉතින් ඒක නිසා මේ මනුස්සයා ජීවිතයේ සුළු කොටසක් අබිනිෂ්ක්‍මණයෙන් ගත කරනවා නම් ගිහිගේ අතහැරලා ගත කරනවා නම් මේ හතර මහා දහසුන්ගේ අතහැරලා ගත කරනවා නම් කාම ලෝකයේ මිනිස්සු බනින්නේ ඉඳී තියෙනවා මේ මනුස්සයා මොනව කරනවද දන්නේ මෙච්චර ආශාවෙන් හොයාගත්ත දේ අතහැරලා කැලේට ගියයි කියලා. මම ගිය කෙනා ඒ කාය විවේක විතර නෙවෙයි චිත්ත විවේක ලබාගත්තොත් යාට තේරුම් පටන් අර ගන්නවා ඒ නිර්ආමිෂ සුඛයට වඩා නිර්ආමිෂ සුඛේ මුන්න තරම් ලේසිද තරඟ නැහැ නිර්ආමිෂ සුඛේ නිතරම ලැබෙන්නේ. අපි මේ ආමිෂයේ තියෙන්නේ ගහගෙන බැනගෙන තෝතෝ වරපල කියන ඉඩම් බෙදාගෙන රණ්ඩු කරගෙන ගන්න සපක් නේ. මොකද අර මේ කවියක් තියෙන්නේ සත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන දැන් ඇලෙන්නේ වටට ඇයි මේ යන කොටාගෙන. මේ එකම දවසට මේ හතර මා ධාතුන්ට. ඉතින් ඒක අතහැරලා ගිහිල්ලා ලබන මේ නිරාමිත සුඛය ගත්තාම ඒගොල්ලෝ කියන්නේ එහෙම දෙයක් නෑ ඒක නිකන් විකාරයක් ඔය සයන්ටිෆික් නෑ ඒක ඒක මිස්ටික් ඒ නිසා අපිට නිරාමිත සුඛෝනේ නෑ මේකෙම රණ්ඩු කර කර අසුචි වලිය මෙදගෙන අසුචි කැල්ලක් ගන්න අසුචි පණුවක් එක රණ්ඩු කරන එකේ තියෙන සටන මේකේ තියෙනවා ඉතින් ඒක බුදුරජාන් වහන්සේ වගේ පිරිසුදු කෙනෙක් දිහා බලනකොට ඉතින් ඒකේ හරිය මනාපෙනම් මොනවා කරන්නේ ඉතින් පුක්කු සාධිත කියනවා පුක්කු සාධි මෙහෙම බල්ලන එකක් තමයි ආපෝ ධාතුව. ඒ පිට එකයි ඇතුල් එකයි සම කරලා බලපන්. ඒතකොට ඔබට තේරෙයි. ඒක අභිරමණය කරන දෙයක් නෑ, අජෝසනය කරන දෙයක් නෑ, අභිවදනය කරන දෙයක් නෑ. ඒකට ඔබ හිත ඉබේම ඉතුරු වෙන්නේ අවකාශය. ඉතුරු වෙන්නේ අජට අවකාශේ. ඒකට බය නැතුව ඒක නෑ කම්මැලි කියන්නේ නැතුව, නීරසයි කියන්නේ නැතුව, එපා වෙනවයි කියන්නේ නැතුව, ඔන්න ඕකට ගියොත් මේ ජීවිතේදිම ඒ නිර්ාමිෂ සුඛය එහෙම නැත්නම් මේ දේව බ්‍රහ්ම ලෝකවල තියෙන සුඛය මෙලවදීම ලබන්න පුළුවන්. ඇත්තටම කියනවනම් දෙයියොත් ඊර්ෂ්‍යා කරනවලු ඒක. ඔය දෙයියන් දෙයිදී කරන්න බෑ. මේ මනුස්ස ලෝකේ තමයි සැප දුක තියෙන්නේ. කල්පනා කරලා බලලා ආමිෂයෙන් නිර්ආමිෂයට යන්න පුළුවන්. දෙයියන් වෙලා තියෙන්නේ දී ඇති කර්මානුරූපව දී ඇති එක මිසක් දෙක සම්බන්ධනය කරන්න බෑ. එයා දෙවියෝ බලාගෙන ඉන්නවලු මනුස්ස ලෝකෙට එන්න. කවදද මම මේක අවබෝධ කරන්නේ? මිනිස්සු බලා ඉන්නව කවදද මම දිවි ලෝක යන්නේ කියලා. ඉතින් අර මේ ගොඩ ගොඩේ කන වැසි හිතනලු යා එහා පැත්ත නම් යායට නිල්ලට තියෙනවා නේ මට එහා පැත්තට යන්න නැත්තම් කියලා. එහා පැත්තේ කන වැසි හිතනලු අරගෙන ෂෝක් එකකට තනකොළ කනවා මගේ පැත්තේ හරි වේලිච්ච වෙන්නේ තියෙන්නේ කියලා. හැම වෙලාවෙම අද යෝයි ස්ක්‍රීන දැන් දිස්. ඒ අනුව තමයි අපි කැරක්ටර්ලිය ගන්න හර දూరుෙක් වගේ එළුණා කියන්නේ. නමුත් බුදු දහමේ තියෙන සුත්ත මේ වශයෙන් දීලා කියනවා උඹලා ඒවට මෙන්න ඔක්කොම දන්න කෙනාට මෙහෙම එකක් තියෙනවා මෙන්න මේක පරිශීලනයට දාලා බලන්න ඒ එනේන ධාතු කොටස පඨවි ආපෝ තේජෝ වලින් එන ඔක්කොම දැනෙන වේදනාව වලින් අපි වශයෙන් යනවා ඒකට කතා කරන්නේ එන වෙලාවේදී මේක අඳුනා ගන්න මේක පඨවි නෙවෙයි මේක ආපෝ තේජෝ නෙවෙයි ආපෝ වායෝ නෙවෙයි ආපෝ කියලා ඒ ලකුණු හඳුනාගත්තොත් තේරෙනවා මේ ජත්ත බයිද්ද කියලා වෙනසක් නැහැ. ඒකේ එනවත් එකම මේ රූපයේ මම වෙනවා රූපයෙහි මම වෙනවා රූපයෙන් මම වෙනවා රූපේ මම කියා ගන්න ඒ ඒ කතන්දර ගෙතිලි රූප කවදාකවත් අප වෙනුවෙන් කියන්නේ අපි මේ අහ කරන රූපයකට බැඳගෙන මේ කතන්දර ගෙවුවට එකම රූපයක්වත් අපිට වද වෙන්නේ නැහැ. ආන්නේ බව දැනගත්තට පස්සේ බුද්ධ ජනනාංශය සඳහන් කරන යම් තැන්වලක තමන්ගේ ස්වરૂපී බිරිඳ තව පුරුෂයෙක් එක්ක ගත කරනවා දැකපු පුරුෂයෙක් කල්පනා කරනවලු මේක ඉතින් මොන විදිහකට වළක්වන්න බෑ ඒ නිසා ඒ ඉස්සියාව හිතින් අතයි අතල කියනවා ඔබ මොන කෙනෙක් එක්ක බලන්නේ අචාරියට පස්සේ ඒ ඉස්සියාව පුරුෂයෙක් එක්ක ඉන්න දැක්කට ඒ මාසර කේන්තියක් නෑ දැන් ඉස්ලාර මගේ ගෑණි කියන්නේ කියොත් තමයි ලොකු කේන්තියක් නේ. එයාට අතාරින්න පුළුවන් නම් ඒ මනුස්සයා කවුරු එක්ක ගියා මට ප්‍රශ්නයක් නැහැ. අන්නේ වගේ මේ මගේ කොටස කියලා පටවිය ආපෝ තේජෝ කියලා ගත්තට පස්සේ ඒකට කවුරු ගැඟිලි ගන්නවා දැක්කොත් අපිට හරියට කේන්තියක්. ඒ මේ රෝහිණී නදී වතුරට දෙපස්සේ කේන්ති ගන්නවා වගේ. ඒක මගේ නෙවෙයි නම් මම නෙවෙයි නම් මගේ ආත්මේ නෙවෙයි නම් ඉහළට යන ඉහළ පළච්චාවයි පල්ලයට යන බලේ පළච්චාවයි කියලා අපිට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ලෝකයේ තියෙන හතරමහා ධාතුන්ගෙන් 99.99කින් අපි නිදහස් දැනටම. අර අල්ලගෙන තියෙන ලේසි අල්ලගන්නේ මුළු සංසාරෙම ගෙනියන්නේ. අපි අල්ලලා තියෙන කොටස ලෝකයේ තියෙන පටවියාවෝ තේජෝලින් ඉතාම ශේෂයක්. අපි ලෝකෙම ඇල්ලුවා නම් සක්විත රජ වෙලා. ලෝකයක් දුක්. ඒ නිසා අපි වැඩ කොටස ගොඩක් ඉවර කරලා තියෙන්නේ. මේ අන්තිමට ඇහිට ඇහැට වෙච්ච කුණක් වගේ පොඩියක් තියෙන්නේ. ඕකත් අර සෙසු ධාතුන් වගේ සලකා බලන තරම් අපේ මනස පුළුල් වුණොත් එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේකේ බැඳෙන ගතියක් හිතේ තියෙනවා. නමුත් ඒකට මම මම කියාගන්නේ, මගේ කියාගන්නේ, මගේ ආත්මය කියාගන්නේ කියලා ඒකට වෙන සින්දුවක්. එහෙම නැත්නම් වෙන මන්තරයක් කරන්න ගත්තොත් කවුරුත් විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. මගේ තකතිරකම ඇර මගේ සෘෂ්ණාව ඇර එහෙම දෙයකට විරුද්ධ වෙන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒක පරිශ්‍රණය කරන්න. කරමින් කරමින් යනකොට යනකොට තමයි තේරෙනවා. ඒ කරව පරිශ්‍රණ කරව සත්පුරුෂයන් ඉන්න කාලෙට ශාසනයක් කියන කාලයක් කියලා කියනවා. නැති කාලෙට අපි මොන පරිශ්‍රණ කරත් අපි අසරණයි. දැන් මේ ශාසනයක් කියන කාලයක් තියෙනවා. සමහර ඇත්තෝ මේක කරලා අත්දකලා තියෙනවා. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය නැතුව මේ පරිශ්‍රණය කරාට ඒක නිකන් ගලක් උඩ පුරවා වගේ. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රයත් අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණත් අවශ්‍යයි. තමන්ගේ පෙරකල පිනත් අවශ්‍යයි. ඒදී කරගෙන යනකොට ධාතු ධාතු වශයෙන් තේරුම් ගත්තොත් ධාතු අපකලේ පවත්තන වශය අපකලේ පවත්තන වද දෙන ගතියට ධාතුන් කරගන්න බැරි වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා ධාතුන් වශයෙන් පවත්තන්න. අපිට ඕන විදිහට මේ පාට ව්‍යාපෝ තේජෝ වශයෙන් පවත්න්න පුළුවන් වෙනවා. දැන් තියෙන අපි ඒකට ලොකු තැන දීලා අපි හීන තත්ත්වයටපත් වෙනවා. මේ අවකාශ ධාතු ගැන දෙක සමබර වෙන්න ඒකටත් යමක් කරන්න පුළුවන් මටත් යමක් කරන්න පුළුවන් මම කියන්නේ මගේ ඥාණයට අන්තිමට ඥාණයේ සුණාට පස්සේ ධාතු හතරමා ධාතුන් ඉජු ඉජු කියනකොට ළඟදීන කුක්කෝ වගේ Tamanට ඕනෙ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක එන්නේ අර ගොඩාක් කල් භාවනා කරලා කරලා ගත්ත අදිෂ්ඨාන ශක්තියකින් අපි මේ භාවනා කරන සතිපත් වෙන හැම චිත්තක්ෂණයකම අන්න වෙන අදිෂ්ඨාන ශක්තියකට අපි ගැම්ම දෙනවා. ඒ ඒ වගේ ගැම්මක් වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. චිර දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිළිබඳ කරන්නේ. දෙයන් පින්දිල ඉවරලාද වන්දනා කරන්නේ. ඒ වන්දනා කළා මට මතක නෑ ප්‍රොසීඩ් එක මොකක්ද. දෙයන් පින්දිල ඉවරලා හොඳයි. එවනම් අපි ඊයේ පටන් ගත්ත චාරිත්‍රයේ හැටියට ධර්මදේශනා સમાප්තියේ මේ විදිහට මේ කටයුතු අපිට කරදරයක් බාධාවක් නැතුව ඉදිරියට කරගෙන යන්න යම් ආකාරයකින් පෙනී නොපෙනී උදව් කළා වූ යම් තාක් සත්පුරුෂ මණ්ඩලයක් හිටියනම් ඒ සියලුම සත්පුරුෂ මණ්ඩල වෙනුවෙන් අපි මේ රැස් කර ගන්නාලද මේ කුසලතාවයේ පින බෙදා හදා ගන්න. ඒ වගේම මේ කටයුතු වල අපිට පෙනීන පෙනී උදව් කර සත්පුරුෂය වගේම අපේ ඥාති පිරිස් මිය පරලෝ ගියා හෝ වේවා මෙලෝ ඉන්නා හෝ වේවා එයත්ෝත් අපි සීපත් කරලා එයත්න් වෙනුමුත් අපි සාදුකාරයක් පවත්නවා අපි සාදු කියලා තුන් සැරයක් ඥාති ජීපත් කරගනිමු.